සියලුම කල්යාණ මිත්‍ර මිත්‍රාමණේන ඔබ වහන්සේගේ පාද නමද নমස්කාර කරමින් ආරාධනා කර සිටිනවා. අද දවසේදී අපට සතාගත මේ පාදා දෙන්න අපි හැමෝටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සවන්ට සිසිලස සජීවී දහම් සාකච්ඡාවට සම්බන්ධ විසිටින ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ පින්වතුන් රජ දවසේදී අථාගතයන් වහන්සේ වදාළ ඒ උතුම් දහම් කාරණා කිහිපයක් පැහැදිලි කර දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ මම ගීසරේ මජ්ජේ සූත්‍රය අසු කරගෙන දහම් කාරණා කිහිපයක් පැහැදිලි කරා. ඉතින් ඒ වගේම ගැඹුරු අර්ථ ඇතුළත් අපට තේරුම් ගන්නට තියෙන වටිනා දේශනාවක් තමයි මම අද දවසේදීත් පැහැදිලි කරන්නට හිතුවේ. මේ දේශනා තුළ අන්තර්ගතයේ කාරණා අපේ නිවැරදිව පිළිවෙලකට අධ්‍යයනය කරොත් අපට ලොකු දහම් නුවණක් වගේම අවබෝධ කරා යන්නටත් හේතු කරගන්නට පුළුවන්. ඉතින් ඒක නිසා හොඳ සාවධානව අවබෝධ කරගන්න ඕනේ කියන අදහසින් යුක්තව මේ ධර්මය ශ්‍රවණය කරන්න. මේ පින්වත්තුන් අහලා ඇති මේ දේශනාව මේක නම කිංසුකෝපම සූත්‍රය. කිංසුකෝපම සූත්‍රය තුලත් මේ දර්ශනීය සම්බන්ධයෙන් කාරණා කිහිපයක් තමයි පැහැදිලි කරන්නේ. අතකෝ අඤ්ඤතරෝ බික්කු යේන අඤ්ඤතරෝ බික්කු තේන උපසංකම උපසංකමිත්වා තම් බික්කුන් ිතදවෝච එක්තරා භික්ෂුවක් තවත් එක්තරා භික්ෂුවක් ළඟට ගිහිල්ලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා කිත්තාවතානකෝ ආවසෝ බික්කුණෝ දසනං සවිසුද්ධං හෝති අවැත්නි කිතකින්ද මේ දර්ශනීය සවිසුද්ධවන්නේ කියලා එක භික්ෂුවක් එක භික්ෂුවක් ළඟට ගිහිල්ලා තවත් භික්ෂුවක් ප්‍රශ්න අහනවා ඒ අවස්ථාවේදී භික්ෂුව පිළිතුරු දෙනවා යතෝකෝ ආවුසෝ භික්ඛු චන්නං පස්සායතනානං සමුදයං චත්තංගමං ච තහබූතං පජානාති එතවතකෝ ආවුසෝ භික්ඛුනෝ දසනං සවිසුද්ධං හොති එවැටනි මේ ස්පර්ශ ආයතන හයෙහි හට ගැනීමත් නැතිවීමත් මනා ප්‍රඥාවෙන් දැක දකීම තමයි දර්ශනීය සවිසුද්ධිය කියලා කියන්නේ කියලා ඒ භික්ෂුව පිළිතුරු දෙනවා අතකෝසෝ භික්ඛු ආසන්තුට්ඨෝ තස්ස භික්ඛුස්ස පඤ්ඤ පඤ්ඤ වෙය්‍යාකරණේන අඤ්‍යතරේන බික්කු තේන උපසංකම්. එතකොට මේ භික්ෂුවට ලැබිච්ච උත්තරෙන් සතුටටපත් වෙන්න බැරි වුණා. තවත් භික්ෂුවක් ළඟට ගිහිල්ලා ඒ භික්ෂුවගෙනුත් අහනවා චිත්තවතානකෝ ආවසෝ බික්කුණෝ දර්ශනං සවිසුද්ධං හෝති කොටකින්ද ඇවැට්නි මේ දර්ශනේ සවිසුද්ධ වන්නේ. යතකෝ ආවසෝ බික්කු පංචන්නං උපාදානස්කන්ධානං සමුදයං චත්තංගමං චතරබෝතං පජානාති. ඊතාවතකෝ ආවසෝ බික්කුණෝ දර්ශනං සවිසුද්ධං හෝති. පැවැත්මේ පංච පාදානස්කන්ධයේ හට ගැනීමත් අත්ංගමයත් තථාර්ථ වශයෙන් මනා ප්‍රඥාවෙන් දැකීමෙන් තමයි දර්ශනීය සුවිසුද්ධ වන්නේ කියලා ඒ භික්ෂුව පිළිතුරු දෙනවා. අතකෝසෝ අසන්තුට්ඨෝ ඒකනොත් ඒ භික්ෂුව සතුටටපත් උනේ නැහැ. තවත් භික්ෂුවක් ළඟට ගිහිල්ලා ප්‍රශ්නය අහනවා. කෙතකින්ද මේ දර්ශනීය සුවිසුද්ධ වන්නේ කියලා. එතකොට ඒ භික්ෂුව පැහැදිලි කරනවා අතෝකෝ ආවුස්සෝ භික්ඛු චතුන්නං මහා භූතානං සමුදයං චත්තංගම චතාබුත්තං පජානාති. එත්තවතකෝ ආවසෝ බික්කුණ දසනං සවිසුද්ධං හෝති. එවත් මේ හතරම ආධාතුන්ගේ සමුදයට සංගමයට මනා ප්‍රඥාවෙන් දැකීමෙන් තමයි දර්ශනය සවිසුද්ධ වන්නේ කියලා ඒ භික්ෂුව පිළිතුරු දෙනවා. ඒකිනු සතරටපත් නොවෙච්ච මේ භික්ෂුව තවත් භික්ෂුවක් ළඟට ගිහිල්ලා මේ ප්‍රශ්නේ අහනවා. ඒවට පස්සේ ඒ භික්ෂුව උත්තර දෙන්නේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං තථා භූතං පජානාති. තාවතාකෝ ආවසෝ බික්කුණෝ දර්ශනං සවිසුද්ධං හෝති. යමක් හේතුන්ගෙන් හට ගන්නවද හේතු නැතිවීම මේ නිරුද්ධලා යන ස්වභාවයෙන් යුක්තයි කියලා මනා ප්‍රඥාවෙන් දැකීමෙන් තමයි මේ දර්ශනය සුවිසුද්ධවන්නේ කියලා ඒ භික්ෂුව පිළිතුරු දෙනවා. එතකොට මේ භික්ෂුවට මේ හැම කාරණාවෙන්ම සන්තුෂ්ට වෙන්න බැරි වුණා. බැරි වෙලා මොකද වෙන්නේ මේ භික්ෂුව යනවා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේට පැහැදිලි කරනවා ස්වාමීනි මම මේ භික්ෂුන් වහන්සේලා හතර නමක් ළඟට ගියා මෙන්න මේ විදිහට දර්ශනය සුවිසුද්ධ වන්නේ කොහොමද කියලා අහන්නට එතකොට මේ භික්ෂුන් වහන්සේලා හතර නම මෙන්න මේ විදිහට පිළිතුරු දුන්නා. එක්කෙනෙක් කිව්වා මේ ස්පර්ශ ආයතන හය යා සමුදිතස්තංගමය දෙකීමේ දර්ශන සූසුද්ධ වෙනවා කියලා. තව එක්කෙනෙක් පැහැදිලි කරලා පංචපාස්කන්ධයේ සමුදය අස්තංගමයේ දැකීමෙන් දර්ශනය සුවිසුද්ධ වෙනවා කියලා. තවත් එක්කෙනෙක් පැහැදිලි කරලා හතර මහා ධාතුන්ගේ සමුදය අස්තංගමයේ දැකීමෙන් දර්ශනය සුවිසුද්ධ වෙනවා කියලා. තවත් එක්කෙනෙක් පැහැදිලි කරා මේ යමක් හේතුන්ගෙන් හට ගන්නොත් ඒ හේතු නැති මේ දුක් වෙන ස්වභාවයෙන් යුක්ත බව ප්‍රඥාවෙන් දැකීමෙන් දර්ශනය සුවිසුද්ධ වෙනවා කියලා පැහැදිලි කරා. ඉතින් මෙන්න මේ විදිහට මේ හතර ආකාරයකට තමයි මෙහිම විස්තර කරේ. ඉතින් ස්වාමීනි මට මෙන්න මේ ප්‍රශ්නෙට මේ හරියට මේ උත්තරේ ලැබුණේ නැහැ. ඒ කියන්නේ මට සතුටටපත් වෙන්න බැරි වුණා මේ ප්‍රශ්න විසඳීමේ. ස්වාමීනි කිතකින්ද දර්ශනීය සුවිසුද්ධ වන්නේ කියලා බුදුරන් වහන්සේගෙන් අර භික්ෂුව අහනවා. ඊළඟට බුදුරන් වහන්සේ උදාහරණයක් පැහැදිලි කරනවා. මොකද්ද? අවත්නි භික්ෂුව යම් කිසි පුරුෂයෙක් මේ කෑ කෑල ගහ දැකලා නැහැ. ඒ කෑල ගහ නොදැකපු භික්ෂුව කෑල ගහක් දැකපු දැකපු පුරුෂයා කනහරුසෝගේද කියලා. එතකොට ඒ පුරුෂයා කියනවා මේ කෑල ගහ හරියට මේ දැවිලා ගිය කණුවක් වගේ කළු පාටයි කියලා උත්තර දෙනවා. ඒ ඒකෙනුත් එතකොට ඒ භික්ෂු ඒ පුරුෂයා ඒ කෑල ගහ නොදැක පුරුෂයා ඒකෙන් සතුටටපත් නොවී තවත් කෙනෙක් ළඟට යනවා. තවත් මිනිස්සෙක් ළඟට ගිහිල්ලා අහනවා මේ කෑල ගහ කොයි වගේද කියලා. එතකොට ඒ මිනිස්සයා පිළිතුරු දෙනවා කෑල ගහ හරියට කැලේ මස් කැලේ මස්සදෙල්ලක් වගේ හරියට කියලා. ඒ හතු පාටට දිලිස් මේ තියෙන මස්සදල කඩේට දළු දාපු කාලේ වගේ වෙන්න ඕනේ. එතකොට මස්සදල වගේ ලෙහෙවන් පාටයි කියනවා. ඉතින් මේකෙනුත් හතුරටපත් නොවෙච්ච මේ පුරුෂයා ඒ කෑල ගහන දෙක පුරුෂයා තවත් කෑල ගහක් දැකපු පුරුෂයෙක් ළඟට ගිහිල්ලා අහනවා මේ කෑල ගහ කොයි වගේද කියලා. එතකොට ඒ අනිත් පුරුෂයා කියනවා මේ කෑල ගහ හරියට මේ මහරි ගහක් වගේ මේ මේ පොතු ගැලවිච්ච කරල් බීරිච්ච අන්න ඒ වගේ ගහක් කියලා පැහැදිලි කරනවා. මේකම සතුටටපත් වෙච්ච පුරුෂයා තවත් පුරුෂයෙක් ළඟට ගිහිල්ලා ආනවා මේ කෑල ගහ කොයි වගේද කියලා. එතකොට ඒ පුරුෂයා කියනවා මේ කෑල ගහ හරියට නුගරුගක් වගේ හොඳට ඝන සෙවණ තියෙන එකක් කියලා. මෙන්න මේ විදිහට අර පුරුෂයාට මේ කෑල ගහ පිළිබඳව හතර දිනක් මේ විදිහට විස්තර කරේ ඒ ඒ ඒ පුරුෂයා ඒ ඒ කාලේ දැකපු විදිහේ කෑල ගහේ. නමුත් ඒ සියල්ලක්ගේ මේ දැකීම නිවැරදි. අන්න ඒ වගේ තමයි මහණෙනි මෙන්න මේ සත්පුරුෂයන් විසින් ඒ පවසපු දේ සියල්ලක්ම නිවැරදි ඒ සත්පුරුෂයන් පවසපු ඒ දර්ශනයේ සවිසුද්ධ වන කාරණාව කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එව මේව කෝ බික්කු යථා යථා අදිමුත්තානං තේසං සප්පුරුෂානං දස්සනං සුවිසුද්ධතාතා තේහිතේහි සප්පුරුෂේ ව්‍යාකතං මේ සත්පුරුෂයෝ තමන් අවබෝධ කරගත් ආකාරයට අවබෝධ කරගන්න යොමු වෙච්ච ආකාරයට තමයි ඒ ආකාරයෙන් මේ විස්තරය කිව්වේ ඒ සියල්ලගේ විස්තරය නිවැරදි බවත් බුදුරණවහන්සේ පැහැදිලි කරමින් හරියට මේ වගේ කියලා ලස්සන උදාහරණයක් පැහැදිලි කරනවා මේක තව ටිකක් වටහා ගන්නට හරියට මහණෙනි ඔන්න තියෙනවා රජෙකුගේ නගරයක්. මේ රජෙකුගේ නගරයේ තියෙන විශාල පවුරකින් වට වෙලා තියෙන්නේ. මේ පවුලේ තියෙනවා දොරටු 6ක්. මේ දොරටු 6ෙහි දොරටු 6කින් වට වෙච්ච දොරටු 6කින් යුක්ත ප්‍රාකාරකින් වට වෙච්ච නගරයක් තියෙනවා. ඒ වගේම මේ දොරටුව මුර කරන්නට ඉන්නවා පඬිත වූ වික්ත වූ දොරටු පාලකයෙක් ඉන්නවා හඳුරන්නේ නැති කට්ටිය ගන්නෙ නැහැ හඳුරන අය විතරයි ගන්නෙ මෙන්න මේ විදිහට දක්ෂ දොරටු පාලකයෙක් මේ හැම දොරටුවක් තුළම වාසය කරනවා ඒ වගේම සීර්ඝ ගමනක් කියන්නේ වේගයෙන් ගමනක් ඇති දූතිය දෙන්නෙක් එක එක දිශා වලින් කියන්නේ දිශා හතරකින් පෙර දෙකකින් ඇවිදලා අහනවා එම්බා පුරුෂය මේ නුවර හිමියා කොහෙද ඉන්නේ කියලා. එතකොට මේ නගර මේ ස්වාමියා ඉන්නේ සිව්මහල් සැලෙහි කියන්නේ හතරමං සන්ධියක නැත්නම් හතරමහා ප්‍රාසාන්දයක තමයි මේ ස්වාමියා ඉන්නේ කියලා පිළිතුරු දෙනවා. එතකොට මේ දූතයෝ දෙන්න නුවර හිමියා ළඟට ගිහිල්ලා, කියන්නේ අයිතිකාරයයි තමයි ස්වාමියා ළඟට ගිහිල්ලා ආපු වචනේ කියලා ආපාරෙම නැවත ගමන් කරනවා. මේ විදිහට මේ දූතයෝ හතර දෙනෙක්, කියන්නේ හතර දිශාවෙන්ම මේ විදිහට දූත යුවල දෙක යුවල බැගින් හතර දිසාවෙන් ඇවිදිලා මේ ඒ ඒ දොරටු පාලකයාගෙන් නගර ස්වාමියා ගැන අහලා ඒ නගර ස්වාමියාට ආපු කාරණාව කියලා ආපු පාරෙම පිටත් වෙනවා. එතකොට බුදුරන් වහන්සේ උපමාව කියලා මෙන්න උපමාව නිර්වචනයේ පැහැදිලි කරනවා මම මෙන්න මේ විදිහට උපමාවක් පැහැදිලි කරේ නෝන තියෙන කෙනාගේ අර්ථය පැහැදිලි කරන්නට උපමා කොමයි මයං මයම් බික්කු කතා අත්තස්ස විඤ්ඤාපනායි මහණෙනි මම උපමාවකින් මේක පැහැදිලි කරමි අර්ථය නොන තියෙන කෙනාට ඉස්මතු කරන අර්ථාංග වීමට මොකද්ද මේ නගරය කියලා කියන්නේ මේ නගරයේ මේ ප්‍රාසාදකින් වට වෙලා තියෙන මේ නගරේ තමයි අම්මගෙන් තාත්තගෙන් මේ ආහාර වලින් පෝෂණය වෙන මෙන්න මේ කයට කියන එකක් තමයි කයට කියන නමක් තමයි මෙන්න මේ නගරය කියලා කියන්නේ. කියන්නේ මේ තමන්ගේ කයට. ද්වාර 6 කියලා කියන්නේ ආයතන 6. <coughs> අධ්‍යාත්මිකාන ආයතනන අධිවචන. ද්වාර 6 කියලා කිව්වේ ආයතන 6. ඒ වගේම ද්වාර පාලකයා කියලා කිව්වේ සිහියට කියන නමක්. ද්වාර පාලකයා කියලා කිව්වේ සිහියට නමක්. ඒකට මේ උපමාවේ හොඳට වටහා ගන්නට ඕනේ මේකේ පැහැදිලි කරා මොකද්ද? නගරය මේ ප්‍රාසාදයෙන් වට වෙලා තියෙන මේ නගරය කියන්නේ කය. ඒ කියන්නේ අම්මගෙන් තාත්තගෙන් සකස් වෙච්ච ඒ වගේම මේ ආහාර වලින් පෝෂණය වෙලා මේ ගොඩ නැගුච්ච මේ කයද තමයි නගරය කියලා කිව්වේ නගරයේ තියෙන දොරටු හය තමයි මේ ආයතන හය නගර ස්වාමී නගර දොරටු පාලකයා තමයි සතිය දැන් සිහිය ඒ වගේම මේ සීර්ඝ දූතයෝ දෙන්න කියලා කිව්වේ සමත විපස්සනා සමතේරයි විපස්සනාවටයි තමයි මේ දූතයෝ දෙන්න කියලා පැහැදිලි කරේ ඒ වගේම මේ නගර ස්වාමියා කියලා පැහැදිලි කරේ විඥාණයට නගර ස්වාමියා කියලා කිව්වේ නගරයේ අධිපතියා කියලා කිව්වේ විඥාණයට ඒ වගේම නගර ස්වාමයා ඉන්න තැන මේ තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මෙන්න මේ සතරට තමයි නගර ස්වාමයා ඉන්න තැන ඒ ප්‍රාසාදය ගැන පැහැදිලි කරේ. ඒ අතර මහ ධාතු වලට ඒ වගේම යතහ භූත වචන මේ නගර ස්වාමීන්ට පැහැදිලි කරපු වචනේ තමයි නිබ්බානස්සේතං අදි වචන නිවන ගැන තමයි නගර ස්වාමීන්ට පැහැදිලි කරේ ඊට පස්සේ ආප මාර්ගය තමයි ආදස්ථාංග මාර්ගය මෙන්න මේ විදිහට තථාගතයන් වහන්සේ මේ භික්ෂුවට මේක පැහැදිලි කරනවා. එතකොට මෙතන පැහැදිලි කරා හතර දිශාවකින් තමයි මේ පැමිණෙන්නේ කියලා. හතර දිශාවකින් පැමිණෙන ආකාරය පැහැදිලි කරේ කුමක් නිසාද? අර දර්ශනයේ සවිසුද්ධ වෙන ආකාරය හතර විදිහකට අර භික්ෂුන් වහන්සේලා පැහැදිලි කරා. එතකොට ඒ ඒ භික්ෂුන් වහන්සේලා තමන්ට මේ ධර්ම මාර්ගයට යොමු වෙන්නට පටන් ගත්තේ තන අනුව තමයි මේ කට්ටියක විවරණේ කරන්න පටන් ගත්තේ. විස්තර කරේ. තමන් දර්ශනය සවිසුද්ධ කරගන්නට යොමු වෙච්ච විමසන්න කල්පනා කරන්න යොමු වෙච්ච දේ. කුමකින්ද කෙනෙක් යොමු වන ආයතන 6 විමසීමෙන්, තව කෙනෙක් යොමු වන පංච පාදනස්කන්ධය විමසීමෙන්, තව කෙනෙක් මොන හතර මහා ධාතු විමසීමෙන් තව කෙනෙක් මොන මේ හටගත්ත දේවල් නැතින ස්වභාවයෙන් යුක්ත බව මේ පටිච්චසමුප්පාද න්‍යායම විමසීමෙන් මෙන්න මේ විදිහට හතර දෙනෙක් විමසන්න යමු වුණා. ඒතර බලමු එහෙනම් මේ විමසනකොට දැන් ඒක විමසන්න පුජ්‍යලයේ යොමු වෙච්ච දේ. එක එක්කෙනා පුජ්‍යලානුබද්ධිතව විමසන්න යොමු වෙච්ච දේ තමයි මේ හතරාකාරයට. ඒතකොට මේ හතරාකාරයට විමසන්න පටන් ගත්තේ තමන්ගේ මම කියන හදන මුල් කරගෙන තමන්ගේ මනට එන ධම්මායතනයක් මුල් කරගෙන තමයි මේක ඉවසන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මනට එන ධම්මායතනයක් මුල් කරගෙන තමන් ඉවසන්න පටන් ගත්ත දේ තමයි තමන්ට ගෝචර වෙන ස්වභාවය අනුව ඉවසන්න පටන් ගත්තේ. ආයතන ගෝචර වෙන ස්වභාවය අනුව පංචපාස්කන්ධේ ගෝචර වෙන තමන්ට ගෝචර වෙන ස්වභාවය අනුව ධාතු සමන්ට ගෝචර වෙන ස්වභාවය අනුව ඒ වගේම පටිච්චසමුපාද ඒ න්‍යාය තමන්ට ගෝචර වෙන ස්වභාවය අනුව තමයි ඉවසන්න පටන් ගත්තේ. හැබැයි විමසන්න පටන් ගත්තට පස්සේ අවබෝධයක් කරා යනකොට මේ සියලු දෙනාම එකම තැනකට තමයි ඇතුළු වෙලා එකම දෙයක් තමයි දර්ශනයේදී දකින්නේ. නමුත් තමන් ඇතුළු වෙච්ච දේ මුල් කරගෙන තමයි තමන්ට විවහාර කරන්න තියෙන්නේ. අයි තමන් මම මුල් කරගෙන විමසන්න පටන් ගත්ත දේ අනුව තමන්ට විවහාර කරන්න තියෙන්නේ. අනිත් දේ කතා කරන්න හැකියාව නැහැ. ඇයි ඒක මාර්ගයත් එක්ක. නමුත් මාර්ගය එක්ක තියෙන්නේ සියල්ලක්ම එකම විදිහට. ඒක නිසා තමයි මේ භික්ෂුන් වහන්සේලා හතර නම හතර විදිහකට පැහැදිලි කරේ තමන් විමසන්න පටන් ගත්ත ආකාරය. කොයි විදිහට විමසුවත් යාලට අහු වෙන්නට ඕනේ මෙන්න මේ හේතුඵල න්‍යාය මේ හේතුඵල ධම සකස් වෙන ආකාරය අහු වෙන්නට ඕනේ. එතකොට මෙතනදී මේ පැහැදිලි කරපු න්‍යාය මේ උපමාවත් එක්ක අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු. මෙතන දැන් පැහැදිලි කරා මේ සිව් දිශාවෙන් එනවා කියලා. එතකොට සිව් දිශාවෙන් ඇවිදිලා මේ නගරයට එන්නේ කවුද? සමත විපස්සනා. එතකොට සමත විපස්සනා තමයි මේ දූත්‍යෝ දෙන්න. ඒ දෙන්න එනවා. ඇවිදිලා ඇතුළු වෙන්න තියෙන්නේ කොතනින්ද? දොරටුවකින්. දොරටු පාලකයන් අවසර නැතුව ඇතුළු වෙන්න බෑ. එතකොට අපි හිතමු යම් කිසි කෙනෙක් ආයතන ඉමසන්න පටන් ගත්තා. නැත්තම් පංච පාස්කන්ධ ඉමසන්න පටන් ගත්තා. ඊළඟට නැත්නම් 13 නැත්නම් පටිච්චසමුප්පාදනේ තමන්ට ගෝචර වෙන ආකාරය ඉමසන්න පටන් ගත්තා. ඉමසන්න පටන් ගන්නකොට ඒ විමසීමත් එක්ක අපේ ආධ්‍යාත්මය වැඩෙනවා නුවණ. එතකොට මේ නුවණයි සිහියයි වීරියයි ඔක්කොම කැටි වෙනකොට උපදිනවා මාර්ගය. අන්න ඒ මාර්ගයේ උපදින තැනදී තමයි අර සමත විපස්සනා කියන දෙන්න තමයි මාර්ගය. ඒතකොට ඉන්නේ කවුද මම නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. දැන් නගරේ කියනකොට නගරේ IT ස්වාමියාට දොරටු 6 දොරටු 6 කියනකොට ඇසකනාසි දිවකේ මනස. ඒතකොට ඇසකනාසි දිවකේ මනසින් නෙමේ දකින්නේ. සමත විපස්සනා දෙන්න තමයි දකින්නේ. දර්ශනය වෙන්නේ සමත විපස්සනා. ඔන්න බුද්ධල ඉමසන් එනකොට මනස මුල් කරගෙන ඉමසන් එනකොට සමත විපස්සනා ගොඩනගෙනවා තමන්ගේ ප්‍රඥාව වර්ධනයත් එක්ක. එතකොට ඔන්න ආයතනයක් ළඟට එන්නේ. ආයතනයකින් ඇතුල් වෙන්න ලැහැත් වෙනකොටම ලැහැත් වෙන්නේ ආයතනයේ ක්‍රියාකාරීත්වය නිවැරදිව දකින්න එතනදී. අන්න ආයතනයේ ක්‍රියාකාරීත්වය දකිනවා වගේ තමයි මේ ආයතනයකින් ඇතුල් වෙන්නවා. අන්න එතන තමයි හැබැයිටම චක්කුංච පජානාති, රූපේච පජානාති, යංච හදුබයන් පටිච්ච සංයෝජන තංච පජානාති කියන සම්පූර්ණයෙන්ම සියල්ලක්ම දැනගන්න එතනදී. ඔන්න සිහිය මුල් කරගෙන නුවණ මුල් කරගෙන මේ සමත විපස්සනා මෙතනින් ඇතුල් වෙනකොට කුමක්ද හොයන්නේ? නගර ස්වාමියා හොයන්නේ. ඇතුල් වෙනකොට මොකද දකින්නේ? අන්න විඥානයේ ක්‍රියාකාරීත්වය තමයි අල්ලගන්නේ. නගර ස්වාමියා තමයි අහුවෙන්නේ. අය අවිද්‍යා සංකාර කියන දේ මුල් කරගෙන හේතුඵල ධහම නොදැකීම කියන කාරණා මුල් කරගෙන අපි තියනවා කියලා ගත්ත දේ ඔස්සේ මේ විදිහට පැවැත්මක් ගොඩනගන්නට හේතුකාරක වෙන්නේ මෙන්න මේ නගර ස්වාමියා. නගර ස්වාමියා ක්‍රියාකාරීත්වයේ පදනම තියෙන විද්‍යා සංකාර සත්‍ය නොදැකීම. සත්‍ය දකින්න යනකොට අන්න ආයතනයකින් ඇතුල් වෙනකොට නගර ස්වාමී අහු වෙනවා. නගර ස්වාමී අහු වෙනවා කියලා කියන්නේ මොකද්ද? අන්න ආප පණවිඩය කිව්වා කියන නිවන ගැන. එතකොට නගර ස්වාමියා දැක්කා කියන්නේ මේ විඥානයේ තියෙන මායාකාරී ස්වභාවය අහු වුණා. අන්න මැජික් එක අහු වුණා. එහෙනම් අඥානකම් මත ගොඩනගෙන ලෝකය දකිනකොට අඥානකම දුර්වීමේ මේ ලෝකෙ ගොඩ නොගැනෙන බව දකිනවා. අන්න ඒක තමයි විඥානීය ක්‍රියාකාරීත්වය නුවණත් එක්ක දකිනකොට මොකද වෙන්නේ? එතනකොට නිවන තමයි තේරුම් ගන්න දුක්ඛ සත්‍යයයි, සමුදය සත්‍යයයි, නිරෝධ සත්‍යයයි කියන හතර තුනම හටගත්තා. එතකොට ආපු මාර්ගෙමයි නවසත් යන්නේ. ආපු මාර්ගය මොකද්ද? සම්මාදිට්ඨිය කියන මෙන්න ආරෂ්ඨාංග මාර්ගය. අන්න දුක්ඛයේ නිරෝධගාමිනී පටිපදා කියන ඥානෙ. මේ ඥාන හතරම හට ගන්නවා. එතකොට දුක කියන කාරණාව මේ ගොඩ නැගෙන දුක, ගොඩ නැගීමත් එක්ක අහු වෙනකොට දුක්ඛ නිරෝධය අහු වෙලා මාර්ගය අහු වෙලා. මෙන්න මේ විදිහට මේ දේශනාව තුළදී තමන් කොයි ආකාරයකට විමසුවත් විමසන කෙනාට මෙන්න මේ විදිහට තමයි හේතු ප්‍රධානම අහුවෙන්නේ කියන එක මේ දේශනාව තුළින් හොඳටම තේරුම් ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඒතර හොඳට මතක තියාගන්නට ඕන කාරණාව තමයි අපි විමසන්න පටන් ගන්නකොට අපට විවිධාකාරයෙන් මේ පරයයවල් හිතන්නට පුළුවන්. හැබැයි ඒක අපට බුද්ධලික ගොඩනගෙන මානසික සංකල්පයක්. මේක මුල් කරන් තමයි අපි විමසන්නේ. මම එදා පැහැදිලි කරා මජ්ජේ සූත්‍ර විස්තර කරනකොට ආධ්‍යාත්මික ආයතන අන්ත බාහිර ආයතන අන්ත විඥානීය වැඩ කියන කාරණාවේදී මේ මනයි ධම්මයි මනෝවිඥාන කියන එකත් අදාළ බව. එතකොට මනයි ධම්මයි මනෝවිඥානය කියන කාරණාවත් එක්ක මන අන්තය ධම්මාන්තයක් විඥානීය වැඩ කියන කාරණාව නොදක්නාකම නිසාම මනට ධම්ම අරමුණු වෙලා මනට ධම්ම බවට පත් වුණාට පස්සේ අපි ඒක ඔස්සේ විතරකේ තමයි කරන්නේ. හැබැයි මේක තමයි මූලිකම පදනම අර සිව්දිසාවෙන් එන දූතිය දෙන්න වගේ. මේක මුල් කරගෙන ඉමසනවා. මේක විමසගෙන විමසගෙන යනකොට මොකද වෙන්නේ? අන්න සිහිය නුවණ වීරිය වැඩිච්ච තැනදී සමත විපස්සනා හරියට ගොඩනගෙනකොට අර ආයතනය කියන්නේ මොකද්ද කියන එක හරියට දකිනවා අර සිහිය නැත්නම් දොරටුව ළඟට ඇවිදilla සිහියෙන් නැත්නම් ඒ ස්වාමියාගෙන් මේ මේ දොරටු පාලකයාගෙන් ස්වාමියා කොහෙද අහනවා වගේ හරියටම අහුවෙනවා මොකද්ද චක්කු කියන්නේ මොකද්ද? රූප කියන්නේ මොකද්ද? මේ සංයෝජනේ කියන්නේ මොකද්ද කියන එක අහුවෙනවා. එතකොට ඒත් එක්කම නිවන කියන කාරණාවත් අහුවෙනවා. ඇයි මේ විදිහට සත්‍යන දැකීමත් එක්ක තමයි මේ විඥානේ මේ විදිහට මායාවක් ඉදිරිපත් වෙන්නේ. ඒතකොට සත්‍ය දකිනකොට මේක සකස් වෙන්නේ නැති බව දකිනවා. මේ ආප වැඩ පිළිවෙල මග බව දකිනවා. නමුත් මේ සියල්ලක්ම මේ විදිහට සිදු වුණාට ඔහුට විවරණ කරන්නට යොමු වෙන්නේ කොතනින්ද? තමන් පටන් ගත්ත දේ තුලින්. තමන් පටන් ගත්තේ තමන්ට ගෝචර වෙන ආයතන හෝ ධාතු හෝ උපාදානස්කන්ධ හෝ ප්‍රතිසම්පාද කියන එක. මේක මුල් කරගෙන තමයි විමසන්න පටන් ගත්තේ. ඒක මුල් කරගෙන තමයි අර්ථ විවරණ කරන්න වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ විදිහට හතර ආකාරයකට මේක විස්තර කළේ. ඉතින් ඒක නිසා හොඳට මතක තියාගන්නට ඕන මෙන්න මේ මාර්ගයේ උපදිනවා කියන කාරණාව මේ අපේ මනසට අරමුණක් නොවන බව මාර්ගයේ උපදිනවා කියන කාරණා සිටිවිල්ලක් නොවන බව මේ නියමාකාරයෙන් ධර්මයේ වැටෙන්නේ මනසට නොවන බව මේ සියල්ලක්ම වැටෙන්නේ මාර්ගයට. නමුත් අපි මනස මුල් කරගෙන විතර්ක කිරීමෙන් තමයි මේකට යමු වෙන්න තියෙන්නේ. ඒක තමයි ආලෝකයට කිවි සුසුතේ ලබතේ පඤ්ඤා අප්‍රමත්තෝ විචක්කන. ප්‍රඥා ලැබෙන්නේ අප්‍රමාද විචක්ෂණයේ කිරීමෙන්. අන්න අර ඉමසන්න පටන් ගත්ත දේ තමයි අර මුලින් පැහැදිලි කරේ. මේක ඉමසගෙන ඉමසගෙන යනකොට අන්න සමථ විපස්සනා ගොඩනගෙනවා, මාර්ගයේ ගොඩනගෙනවා, සිහිය ගොඩනගෙනවා, අන්න ආයතනික ක්‍රියාකාරීත්වය වෙනවා විඥානීය ස්වභාවයත් එක්කම. එතකොට නිවීම නිවීම කියන කාරණාව වටහා ගන්නවා. ඉතින් ඒක නිසා මෙන්න මේ දේශනාව තුළ මේ ඉස්මතු වෙච්ච මේ දහම් න්‍යාය ඉස්මතු වෙච්ච මේ දහම් කාරණාව අපි හොඳට තේරුම් ගන්නට උත්සාහ කරන්නට ඕනේ. ඉතින් මේ සම්බන්ධයෙන් අපට විවිධාකාර පැති ඉවර කරගන්න පුළුවන්. මෙතන මේ ස්වභාවය අනුව ඒකට අපට තේරුම් ගන්නට ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඒක නිසා මේ දේශනාව තුළ ගොඩක් අපට හිතන්න ඕන කාරණා ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඒක නිසා මේක මුල් කරගෙන අපි ඇති වෙච්ච ප්‍රශ්න ගැටලු සාකච්ඡා කරමු. එතකොට අපිට ගොඩාක් තව දුරටත් මේ දේශනාව නිරවුල් කරගන්නට හැකියාවක් ලැබේවි. සීල් දනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එතන මේ ආපු මාර්ගයෙන්ම නැවත යනවා කියන එක එක එකේ අදහස් කරන්නේ කුමක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ආව මාර්ගයම නැමත යනවා කියලා කියන්නේ දර්ශනය සවිසුද්ධ වුණාට එයා නිකලෙස් වෙලා නැහැ. දර්ශනය තමයි ඇති වුනේ. ඒකට නම් දර්ශනය ඇති වුණා නම් එයා දර්ශනය ඇති වෙච්චේ මගම තමයි පුරුදු කරන්නේ. ඒකයි සම්මා දිට්ඨියට පැමිණෙන දර්ශනයත් එක්ක. එතකොට මූලිකව අර ඊමසී මුල් කරගෙන යාට සමතිපස්සනා කියන කාරණා දෙක ගොඩනගෙන නගරයට ඇතුල් වෙනකොටම නිවැරදිවම මාර්ගය අහු වෙනවා. ඒ කියන්නේ සම්මාදිටියට හැමෙනවා නගර ස්වාමියාගේ ක්‍රියාකාරීත්වය දැකපු තැනදී. එතකොට ආවෙත් ඒ මගමයි වගේම යන්න තියෙන්නේ ඒ මගමයි එතමයි අරිෂ්ඨාංග මාර්ගය තුල සෝතපන්න වෙච්ච කෙනත් නිවීම දක්වාම යන්න තියෙන්නේ. ඒ මගම කියන එක තමයි එතන ඉස්මතු වෙන්නේ. ත්‍රිවන් සරණ. ත්‍රිවන් සරණයි ස්වාමීන් වහන්සේ. ත්‍රිවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ මට පොඩ්ඩක් පස්සේ පහුවෙලා මේ සම්බන්ධ වෙන්න පුළුවන් වුණේ යම් හේතුවක් නිසා මම හිතන්නේ මාව ජොයින් වෙලා තිබුණේ නැහැ. අර මුල් හරිය හැටියට හැමකම් දෙන්න බැරුණා ස්වාමීන් වහන්සේ. නමුත් අර විමසීම කියන හැරේ ඉඳන් මම හැමකම් දුන්නා ස්වාමීන් වහන්සේ. එතන අර විමසීම කියන එක අපි කරන්න විදිහ ප්‍රායෝගිකව පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් නම් මම හිතන්නේ අපි හැමෝටම හුඟක් උදව්වක් වෙයි කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. මම නිකන් පොඩ්ඩක් කිව්ව ස්වාමීන් වහන්සේ මට නිකන් මම විමසන විදිහ ගැන කිව්වොත් දැන් අර යම්කිසි රූපයක් කියන දෙයක්ට වැඩිය ඇතන පෙනෙන දර්ශනයක් අපිට තියෙනවා කියන එක. ඒ කියන්නේ තියෙන දෙයක් නෙමෙයි නමුත් මේ බොහෝ දේවල් පෙළෙන දේවල් වලින් එකකට මම පනවනවා කියන එක. ඒ කියන්නේ එකක් තෝරලා ඒකට අගයක් දෙනවා වගේ තත්වයක් නේද අපිට වෙන්නේ කියලා. වගේ පැත්තකින් ඒතකොට ඒ නිසා ඒ දෙන අගයම නේද මේ මම ඇත්තටම තියෙනවා මම ඉන්නවා එහෙම නැත්නම් ඉස්සරහ දෙයක් තියෙනවා කියලා පනවගෙන ඒ පැනවීම තුලින් නේද මම පටිච්චසමුප්පාදය හදාගෙන දුක අපහු දුක හදාගන්න කියන එක සහ ඒ නිසා නේද මේ දුක් සමුදය ඇති වෙන්නේ වගේ දේ මේ චතුරාර්ය සත්‍ය පැත්තෙන් හිතන එකද විමසීම නැත්නම් වෙනත් භාවනාවක්ම කළ යුතුද ඒ වගේ තත්ත්වයක් ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අතරම දැන් අපි බාහිර ලෝකයේ දෙයක් ගොඩනැගිලා ගොඩනැගිච්ච දෙයට නම් කිරීම කියන කාරණාව තැනදී අපි අර තියෙන දෙයට තමයි නම් කරන්නේ. එතකොට අපි ගොඩනගින්න දෙයක් තියෙනවා කියලා ගන්න දෙම අන්නේ ගොඩනගින්න තියක් තියනවා කියලා ගත්තේ කොහොමද? කොතනදද කියලා විමසන්නට වෙනවා. දැන් අපි පටිච්චසමුප්පාදය කියලා ගන්නකොට පටිච්චසමුප්පාදයේ තණ්හාවට කලින් ක්‍රියාකාරීත්වයේ තියෙන අවිජ්ජා සංකාර නාම රූපසලආයතන මේ ආදී ක්‍රියාකාරීත්වයේ තියෙනවා. එතකොට අපිට තණ්හා කරන්නට අපිට නම් නැතරම නිමිති දාන්නට නිමිති දාන්නට දෙයක් අපි මූලිකව ඇති කරගන්නවා. මෙන්න මේ ඇති කරගන්න දේ ඇති උනේ කියන කාරණාවත් විමසන්න නැත්නම් අපිට ගොඩක් වෙලාවට නතර වෙනවා. අපි අර දාගෙන නිමිති තැන ඉතරයි අපි නැතර වෙන්නේ. නමුත් එතෙන්නට එන්න කලින් මේ දෙයක් දාගත් බව අපට වැටහෙන්නට ඕනේ. අන්න ඒකත් අපි ආපස්සට ඉමසන්නට ඕනේ. එතකොට අපි හිතමු දැන් මෙතන හතර ආකාරයකින් පැහැදිලි කරලා ඉමසන්නට ඕනේ ක්‍රම හතරක්. එතකොට ස්පර්ශ ආයතන 6 කියලා කියනකොට දැන් අපට ස්පර්ශ ආයතන 6 අපට අහුවෙන්නට ඕනේ. මෙතන උපාදානයත් එක්ක අවිද්‍යාව, තණ්හා මේ දෙකේම වැඩපිළිවෙලේ ක්‍රියාකාරීත්වය. දැන් ස්පර්ශ ආයතනය කියන මම එදා පැහැදිලි කරා මජ්ජේ සූත්‍රයේ පැහැදිලි කරනකොට ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන අන්තයක් කියලා කියන තැනදී ආධ්‍යාත්මික ආයතනය කියලා කියනකොට ඇස කියන අසකන්නාහිරි වකයි මනස කියන ඒ වගේම බාහිර ආයතනික රූප සද්ද කන්දරස පහස අරමුණු කියන මේ හැම දෙයක්ම තියෙනවා. දැන් අපි හිතමු ඇහෙන් දකින දෙයක් මුල් කරගෙන අපි මේක පොඩ්ඩක් උත්සාහ කරොත් ඇහෙන් දකින දේ ඔස්සේ අපි ඇහැයි රූපයයි කියලා අපි තියෙන රූපයක් පනව ගන්නවා. පනව ගන්න රූපයට අපි නම් කිරල් නම් කරන්නේ නැත්නම් ඒකේ වටිනාකමක් අපි දෙක දෙනවා. ඒ වටිනාකම දෙන එක අපි අයින් කරන්න උත්සාහ කරනවා. හැබැයි වටිනාකමක් දුන්නේ මනයි ධම්මයි ඔස්සේ. ඒ කියන්නේ මනස මනසට නාව අරමුණක් ඔස්සේ තමයි වටිනාකමක් දුන්නේ. ඒ අරමුණ හැබැයි නිත්‍යයි කියලා අරගෙන. එතකොට අපිට එහෙනම් අන්න එතන අහුවෙන්නේ තියලා යනවා. එහෙනම් මනයි ධම්මයි කියන කාරණා අහුවුනේ කොහොමද? අන්න ඒකත් හොයන්නට එනවා. ඒක අහුවෙන්නේ ප්‍රඥාවට විතරයි. ඒකයි මම අර මුලින් පැහැදිලි කරේ අපි විමසන්න පටන් ගන්න අපට ගෝචර ස්වභාවයෙන් ගෝචර ස්වභාවයේ ඉඳලා. එතකොට එතන ඉඳලා අපි විමසනකොට අපි පටිච්චසමුප්පාදයේ අවසානයේ දක්වාම විමසන්නට ඕනේ. පටන් ගැනීම දක්වා විමසන්නට ඕනේ. කියන්නේ අවිද්‍යාව දක්වාම විමසන්නට එනවා. දැන් ආර්ය සත්‍ය හතර ගැන නුණක් තමයි දර්ශනයත් එක්ක ඇති වෙන්නේ දුක්ඛ ඥානං සමුදය ඥාන යෝධ ඥාන මග්ගේ ඥාන. එහෙනම් මග්ගේ ඥානං කියන කාරණා අහුවෙන්නේ මග්ගේ අඥානං කියන කාරණා අහුවෙච්ච තැනදී. දැන් මග්ගේ අඥානං කියන මේ මේ ආර්යසත්‍ය ගැන දුක්ඛේ අඥානං සමුදය අඥානං නිරෝධී අඥානං මග්ගේ අඥානං කියන කාරණාව අහු නොවිච්ච නිසාම තමයි පැවැත්ම සිදු වුනේ. දැන් අපි පටිච්චසමුප්පාදය කියලා කියනකොට අපි මේකේ වචන ස්වභාවය අපි සාමාන්‍යයෙන් පොඩ්ඩක් හරි සමහරවට තේරුම් ගන්න ඉන්න පුළුවන්. නමුත් අපිට මේ වචන ස්වභාවය තියෙන දේ තුළ ගැළපෙන ස්වභාවය කියන්නේ ඇත්තන වචන වචන එකින් එකට ගැළපෙන එකත් එක්ක අපි විමසන්නට වෙනවා. එහෙම විමසගෙන විමසගෙන යනකොට අපට අහුවෙන්නට ඕනේ මේ දුක්ඛය අඥානං සමුදය අඥානං නිරෝධය අඥානං මග්ගය අඥානං කම නිසා සංඛාර වුණ බව. ඒ සංඛාර නිසා විඥාණය වුණ බව. විඥාණය නිසා නාම රූප වුණ බව. නාම රූප නිසා සලආයතන වුණ බව. සලආයතන නිසා ස්පර්ශය වුණ බව. ස්පර්ශය නිසා වේදනාව වුණ බව. වේදනාව නිසා තණ්හාව වුණ බව. තණ්හාව නිසා උපාදාන වුණ බව, උපාදාන නිසා භව වුණ බව, භවය නිසා ජාති වුණ බව, ජාති නිසා ජරා මරණ වුණ බව හොයන්නට ඕනේ. එතකොට නම් මේ මෙන්න මේ විදිහට අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් මේ සියල්ලක්ම අහු වෙන්නට ඕනේ. අන්න ඒක අහු වෙච්ච තැනදි තමයි අපට නිවැරදිවම මාර්ගයට යොමු වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙනම් අපට මේ මේ සියලුම කාරණා පටිච්චසමුප්පාදේ මේ සියලුම කාරණා අපට අහු වෙන්නට එනවා ඉමසලා තේරුම් ගන්නට. මොකද අද ගොඩක් වෙලාවට දැන් මේ වගේ දේශනාවක මේ ඒ දේශනාව අවසන් වෙනකොට සමහර අය මාර්ගඵල ලබන්නේ සමහර අය ඉක්මනින් තේරුම් ගන්න ඒ කට්ටිය සංසාරේ නෝන පුරුදු කරගෙන ඇවිදලා තියෙනවා. ඒ ජීවිතවල අවබෝධ නොවුනට මේ ජීවිතයේ ඊට අවශ්‍ය පදනම සියල්ලක්ම සැකසিলা ඒ නිසා පුංචි දහම් කාරණාවකදී පවා ඒක විමසන්න පටන් ගත්තට පස්සේ ඔහුගේ ප්‍රඥාව අවදි වෙලා ඒ ප්‍රඥාව තුළින් මේ දර්ශනයට යමු වෙනවා. නමුත් අපට ගොඩක් කාලවට මේක විස්තර වශයෙන් මේක විමසන්නට එනවා මේ පටිච්චසමුපාදේ හැම එකක්ම ගලපමින් තේරුම් ගැනීම විමසන්නට වෙනවා. මෙහෙම විමසගෙන යනකොට තමයි අපට සැබෑවටම ප්‍රඥා චක්කුසය නැත්නම් දර්ශනයකට යොමු වෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න ඕන කාරණාව තමයි දර්ශනය කියලා කියන්නේ මනසින් සංකල්පයක් නොවන බව. දර්ශනය කියලා කියන්නේ සමත විපස්සනා තුළින් දකින දැක්මක්. මාර්ගයයි ඇසයි රූපයයි කියන එකත් කනයි ශබ්දයයි කියන එකත් අන්න ඒ තුළින් දකින දියක් බවට පත් වෙන්නට ඕනේ. එතකොට අපි අර තියනවා කියලා ගැනීම ඇති උනේ කොහොමද කියන එකත් අපි අල්ලන්නට වෙනවා. මොකද තියෙනවා කියලා ගැනීම කොහොමද කියලා අහුුනේ නැතිනම් අපි ගොඩක් වෙලාවට තියෙන දේට කරන තණ්හාව තමයි දුරු කරන්න උත්සාහ කරන්නේ. නැත්නම් අපිට දකින්න දැක්මක් තියෙනවා. ඒ දැක්මට අපි නම් කරන එක අයින් කරන්න තමයි ගොඩක් වෙලාට උත්සාහ කරන්නේ. නමුත් දැක්මකුත් ඇති උනේ කොතනදද? දැක්මක් කියලා පැනුනේ කොහොමද? අන්න දැක්මක් කියලා පැනුනේ අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස කියන මෙන්න මේ කාරණා නිසා තමයි ඒ දැක්මක් කියන කාරණාව ඉඳ තිබ්බේ. අන්න දැක්මක් කියන කාරණාව ඇති වුණාට පස්සේ ඊළඟට ඔන්න අපි මම කරන්න යන දේ අපිට දුරු කරන්න උත්සාහ කරන්න පුළුවන්. ඒ කියන්නේ මම ඔන්න කාමයන් ඔස්සේ දාන්න යන්නේ නෑ. නිමිති ඔස්සේ ඒ නිමිති අයින් කරන දැන් අර මහා චූල ශුන්‍ය සූත්‍රයේ මාර ක්‍රමානුකූල ශුන්‍යතා පුරුදු කරන ආකාරය පැහැදිලි කරනවානේ. එතනදී පැහැදිලි කරනවා ඒකින් එකින් එකින් එක ඒ ශුන්‍යතාවේ දිනු කරන ගන්න ආකාරය. අන්නේ වගේ අපි අර අපට ගෝචර වන රූප සද්ද ගන්ධ රස පහස කියන මෙන්න මේ වගේ නිමිති අපි ප්‍රමාණකොළව අයින් කර කර අයින් කර කර ඒවට නිමිති නොදා අපි යන්න උත්සාහ කරනවා. හැබැයි අපට අවසානයේදී අපි ගොඩක් කාලවට මනසට අරමුණ සමහරවට නිමිත්තක් නැති බව නිමිත්තක් ඇති කරගෙන අපි එතනින් එහාට ඒක උපාදාන කරගෙන ඉන්නවා. අන්න ඒ කාරණා අපට අහුවෙන්නේ නැහැ. අපට අර තියෙන බව අහුවෙන්නේ නැහැ. තියෙන බව එහිම අපි තියාගෙන ඉන්නවා. ඉතින් ඒක නිසා මෙන්න මේ කාරණාව ගැන ටිකක් කල්පනා කරන්නට වෙනවා. මේ ගැන අපි විමසුවොත් අපිට මේ පටිච්චසමුප්පාදයේ මේ මූලික කාරණා ටිකත් අල්ලගන්නට පුළුවන්කමක් ලැබෙයි. අර දීගණක සූත්‍රයේදී දීගණකට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඔබ කිසිම දෘෂ්ටියකට කැමති නැති දෘෂ්ටියට කැමති කියලා. අන්න ඒ වගේ අපි ගොඩක් වෙලාවට මේ ditta සුත මුත කියන කාරණා අපි ඇත්තට දැක්මක් ඇසීමක් ආග්‍රහණය කිරීමක් රස විඳීමක් පහස ලැබීමක් කියන එකට අපි ගොඩනගා ගොඩ ගන්න නැතුව අපි ඉන්නට ඕනේ කියලා ශුන්‍යතාවයක් ගොඩනගා ගන්න හැබැයි ශුන්‍යතාවය Tamanට ඇතිවෙච්ච ශුන්‍යතාවයක් බව Tamanට අහුවෙන්නේ නැහැ. ඒක මම මනසින් ඇති කරලා ශුන්‍යතාවය බව අපට අහුවෙන්නේ නැහැ. මනයි ධම්මයි ඇති බව අරගෙන මනයි ධම්මයි ඇති බව අරගෙන තමයි අපි මේ ශුන්‍යතාවයක් මනසින් ගොඩනගාගෙන තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි ආපස්සට අවිද්‍යාව අහුවෙන තාක් කාල ඉමසන්නට එනවා. හිම ඉමසපු දවසට තමයි අපිට මේ මාර්ගයේ අහුවෙන්නේ. ත්‍රිවංශරණයි. දවසරන් ස්වාමීන් වහන්සේ බොහෝ පින් ඉතාම හොඳින් පැහැදිලි කරනවා ස්වාමීන් වහන්සේ. එතන ස්වාමීන් වහන්සේ මට මගේ ප්‍රශ්නේ තව දුරට පැහැදිලි කරන්න පුළුවන් කමක් තියෙනවා නේද? මම කියන්නේ නම් ස්වාමීන් වහන්සේ එතන ඇත්තටම තියෙන දෙයක් කියලා පැනවීම දකින්නවා නම් මම ඒ කියන්නේ ඇත්තටම තාම මම ඉන්න නිසා මම මේ තියෙන දෙයක් පනවනවා කියලා දැකීම මගේ අඥානකම හැටියට දැකලා එතන ඉඳන් මගේ මේක නේද අවිද්‍යාව මේ නිසා නේද මේ පටිච්චසමුප්පාදය ගොඩනගන්නේ මේ නිසා නේද මට දුක ඇති වෙන්නේ මේ මේ ඇත්තටම දුක සමුදය නේද කියලා වගේ මානසිකාරයක් වලත් නෙමෙයි නමුත් එහෙම ඒ වගේ සිතිවිල්ලක් කියන ඒ ඔස්සේ සිටීම ආරම්භයක් හැටියට ප්‍රායෝගික කිරීම සුදුසු ස්වාමීන් වහන්සේ මට හොඳටම පැහැදිලිව ස්වාමීන් වහන්සේ නමුත් ඒක නිකන් ක්‍රමවේදයක් හැටියට කරන්න ක්‍රමයක් හැටියට වරදක් කියනවා ස්වාමීන් වහන්සේ කරුණාකර පැහැදිලි කරන දස්ස එළොන් තෙරුවන් සරණයි. එහෙම වැරදි නෑ. එතකොට අපිට දැක්මක් කියන්නේ මෙන්න මේ අඥානකම නිසා කියලා අපිට ඒක අහු වෙනවනම් අන්න එතනදී හරි. ඒක මම කියපට මේ අඥානකමත් අහු වෙනට ඕන. ඒකත් අහු වෙනවනම් මේ කරන වැඩ පිළිවෙල තුලදී පරිසම්පාදේ මූලික කියන්නේ මුල්ලා ඉඳලම සියල්ලම අහු වෙනවනම් ඉමතනකොට අන්න එතනදී මාර්ගයට අපි යමු වෙනවා. ඊට පස්සේ මාර්ගයට යමු යමු වෙනවා කියලා මම බලහත්කාරයෙන් ඒකට බලෙන් යොමු කරගන්න උත්සාහ කිරීලක් නෙවෙයි අපි මේක සත්‍ය හොයන්න ඕනේ කියන හැඟීමෙන් තව තවත් ඒක ඉමසනකොට අපේ ප්‍රඥාව වැඩි වීමත් එක්ක අපි දර්ශනීය බවට පත් වෙනවා අනිදාට මාර්ගාංග අදාළ විදියට ගොඩනැගීමත් එක්ක තමයි දර්ශනීය බවට පත් වෙන සත්‍යාකාරීම ලකින්නේ. ඒතර මේ දේශනාවේදී හොඳට පැහැදිලි වෙනවා මේ නිවැරදිවම ආයතන ක්‍රියාකාරීත්වය අහු වෙන්නේ හරියටම මාර්ගයට යමුනාට පස්සේ. එතකන් අපිට අහු වෙන්නේ අපි ඉමසන්න පටන් ගන්න දේත් එක්ක තමයි අපට ගෝචර ස්වභාවයත් එක්ක තමයි අපට අහු වෙන්නේ. නමුත් එතනින් තමයි අපට පටන් ගන්න තියෙන්නේ. ඒක මුල් කරගෙන තමයි අපට ඉමසන්න තියෙන්නේ. දේශනාවට අනුව එහෙම ඉමසනකොට අපට අනිවාර්යයෙන්ම නිවැරදි විදිහට අපි ඉමසගෙන යනකොට මේ මේ මග උපදිනකොට අවශ්‍ය මගට අවශ්‍ය කාරණා උපදිනකොට දර්ශනීය සවිසුද්ධ වෙනවා. ත්වන් සරණ. බොහෝ පින් ත්වන් සරණයි ස්වාමීන් වහන්සේ. ත්වන් සරණයි ස්වාමීන් වහන්සේ. අර සමථ විපස්සනා ඒ දූතයෝ දෙන්න ඒ හතර පැත්තෙන් එන ඇවිල්ලා අර එක ආයතනයකින් නෑ ඇතුල් වෙනවා කියන්නේ එතකොට ඒ සමථ විපස්සනා දෙන්න හරියටම ඒ මාර්ගේ එනවා කියන්නේ එතකොට ඒ ආයතනේ අපි විමසන්ඳ ගන්නකොට ඒ හරියටම ඒක නිවැරදිව දකින්න අවස්ථාව වෙනකොට ඒ කියන්නේ සම්මා දිට්ඨිය ඉපදිලා තියෙන්න ඕනේද මාර්ගේ යනවා කියන එකෙන් පැහැදිලි වෙන්නේ කියලා පොඩ්ඩක් විස්තර කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. ත්‍රිවංශ සරණයි. දිසා හතරෙන් එනකොට මේ ක්‍රමානුකූලව විමසන්න පටන් අරගෙන ඒ එන අවස්ථාව තුළදී දැන් අපිටම යම් කිසි විදියකට මාර්ගයට අවශ්‍ය කාරණා අපි විමසගෙන එනවා. එතකොට හරියටම වැටෙනකොට දැන් මම අර මුලින් පැහැදිලි කර අනිච්ච සූත්‍රය මැසු කරගෙන දැන් අනිච්ච දුක්ඛ අනාත්ම ඒ වගේ වශයෙන් විමසනකොට ඒ විමසීමත් එක්ක ඔහුට අනුලෝම කන්තිය ඇති වෙනවා ඊළඟට සම්මත්ත නියාමයට බැස ගන්නවා ඊළඟට තමයි සම්මාදිට්ඨියට යොමු වෙන්නේ. එතකොට සම්මත්ත නියාමයට බැසගත්තා කියලා කියන්නේ එයා මේ මාර්ගයට යොමු කරගෙන එනවා කියන ඇත්තනම සත්‍යානුසාරි ධම්මානුසාරි ස්වභාවයෙන් එක්ක ඔහු එනවා කියන කාරණාව තමයි තියෙන්නේ. එතකොට සද්ධානුසාරි ධර්මානුසාරි ස්වභාවයත් එක්ක යමු වීම තමයි අර දොරට පාලක ළඟට එනකම්ම අර අවශ්‍ය අංග ටික උඩ නැගෙනා වගේ. එතකොට එතෙන් ආවට පස්සේ තමයි සමත එතනින් ආයතනෙන් සිහියෙන් විමසනකොට මේ කාරණාව සිහිය එතකොට තමයි සිහිය තමයි ප්‍රධාන වෙන්නේ. සිහිය තුලින් සිහිය හොඳට ගොඩනගීලා ප්‍රඥාවත් ගොඩනගීලා ඒතර බොජ්ජංග ධර්ම ඒ සියල්ලක් හොඳට ගොඩනගීලා එතනදී යන්නේ ආයතනය කියන එක අහු වෙනවා ආයතනය සිදු වෙන්නේ මේ විඥානීය ස්වභාවයත් එක්ක කියලා අහු වෙනවා එතකොට නිවන කියන කාරණාවත් අන්න එතනදි තමයි නිවැරදිම දර්ශනය කියලා කතා කරන්න තියෙන්නේ ඊට පස්සේ ඔහුට ආප මාර්ගය මෙනවා කියලා කියනකොට දැන් ආව මාර්ගය ඒ දැන් සෝතාපන්න වෙන්න කලින් ඒ මේ අෂ්ටපොරිස පුද්ගලනේ එතකොට ඒ විදිහටම පුරුදු කිරීමක් තමයි කරන්නේ ආමාර අරිෂ්ඨාංග මාර්ගයේ. Eh, නමුත් දැන් දර්ශනයේ සවිසුද්ධ වෙලා තමයි ඊට පස්සේ පුරුදු කිරීම කරන්නේ. එතකොට අර ආයතනික ක්‍රියාකාරීත්වය හරියටම අහුවෙච්ච තැන තමයි නැත්තම් ඒ ආයතනකින් ඇතුල් වෙනවා කියන කාරණාව තමයි නිවැරදිවම දර්ශනීය ඇති වෙනවා කියලා කියන්නේ. ත්‍රිවර්ණ සරණ. ත්‍රිවර්ණ සරණ ස්වාමීන් වහන්සේ. එතෙන්දී එක විමසන වේදියක් අර මේ චත්තුන්න මහ භූතානම් සමුදයං චත්තගමංච යථා භූතං පජානාති. ඒ එතකොට එහෙමත් මේ එතකිනුත් මේ දර්ශනය සුවිසිද්ධ වෙනවා කියලා කියනවා. මෙන්න මේ ගැන පොඩ්ඩක් පොඩි විග්‍රහයක් කරන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේ අපිට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. මොහොම පී ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. මේක සම්බන්ධයෙන් ඇත්තට හොඳම විස්තරය තියෙන්නේ ධාතු විභංග සූත්‍රය තුල ඊළඟට හත්පදෝපම සූත්‍ර මේ දේශනා කීපෙම තියෙනවා. එතනදී ඇත්තරම අපිට ධාතු වශයෙන් ඉවසනකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන එක අපිට දැන් මූලිකව අහුවෙන්නේ තියෙන ධාතුවක් තියෙන ස්වභාවයක් එක්කනේ අපිට අපිට මූලිකව අහුවෙන්නේ. එතකොට තියෙන දේ අපිට ඇති වෙන්නේ කොහොමද කියලා එතනත් හොයන්න වෙනවා. දැන් ධාතු විභංග සූත්‍රයේ එහෙම පැහැදිලි කරනවා පඨවි ධාතුව කියන්නේ මොකද්ද? දැන් අජ්ජත්තම් පච්චත්තම් කක්කලම් කඩිකතම් උපාදින්නා එතකොට මේ ආධ්‍යාත්මික තමා කියලා ගත්ත උපාදාන ස්වභාවයෙන් යුක්ත. එතකොට මේ උපාදාන ස්වභාවයත් එක්කම අහු වෙන්නට ඕනේ. දැන් උදාහරණයකට ගත්තොත් ඔන්න අපට පටවි කියලා අහු වෙනකොට ඔන්න කේස් නැත්නම් අපේ විශ්තම් බාහිර දෙයක්. මොනවා හරි ඔන්න පටවි කියලා අහු වෙනවා. එතකොට මේ පටවි කියන දේ අපට ඇති වුණේ කොතනින්ද? දැන් අපි ගොඩක් වෙලාවට පටවි කියන කාරණාව අල්ලගෙන අපි හිතන්නේ පටවිය ගැඩලා යනවා, බිඳලා යනවා, විනාශලා යනවා, පොළොවට පස්සලා යනවා කියන කාරණාව විතරනේ හිතන්නේ. ඒ අපි බාහිර දෙයක් විතරයි හිතන්නේ. පටවිය අපට ගෝචර වෙන ආකාර අපි හිතන්නේ නැහැ. දැන් මම පුංචි උදාහරණයක් හිතට කියන්න ඕන දැන් අපෙන් සදගතිය. <clears throat> සදගතිය කියන කාරණාව ගෝචර වන්නේ ඇත්තනම කායයට පහසක් හැටියට අපට සද කියන කාරණාව ස්පර්ශ වෙන්නේ. එතකොට මේ පටවේ කියන කාරණාව අපට දකිනකොටම පටවේ කියලා අහුවෙන්නේ අපි එනම් ඒකට නිමිත්තක් ඔස්සේ දාගත්ත දෙයක් ඔස්සේ දාගන්න සංකල්පයක්නේ. එහෙනම් අපිට මේ පටවේ කියන කාරණාව ගෝචර වෙන්නේ කොතනින්ද? පටවියක් කියන කාරණාව දැන් අපි හිතමු අපිට අපේ කෙස් අපට අරමුණක් වෙනවා නම් නැත්නම් අපේ බාහිර භෞතික දෙයක් අපට අරමුණක් වෙනවා නම් ඒක ඇති වුනෙත් ඒ නම් කිරිල්ල කියන්නේ අපට ගෝචර වෙන්නේ නම් කිරිල්ල ඇති වුනෙත් අර පටිච්චසමුපාදයේ මූලික න්‍යාය නොදන්නාකමත් එක්ක දැන් මම ඉස්සෙල්ලා පැහැදිලි කරන දැන් ආයතන ක්‍රියාකාරීත්වය ආයතනයක් කියන කාරණාවත් අපට ওই වගේම දෙයක් තමයි මූලිකව අල්ලගන්න තියෙන්නේ දැන් පටවිය අහු වෙනවා වගේම පටවිය ආපෝතේජ වායු අපිට ඉස්සෙල්ලාම තියෙන දෙයක් බවනේ අහු වෙන්නේ. අන්න ඒ වගේම තමයි ආයතන කියන කාරණාවත් අපිට ඉස්සෙල්ලාම අහුවෙන්නේ ඒ තියෙන දෙයක් බව. දැන් අපි සමහරලාවට විද්‍යාකාරී විදිහට ආයතන ගැන අපි තේරුම් ගන්නේ අපිට තියෙන දෙයක් බව තියෙන දේ වෙනස් වී පවතිනවා කියන කාරණාව මේ නාම රූප විඥාණයෙන් හටගන්න ස්වභාවයක් තියෙන කියලා අපිට මේ මේ පදනමත් එක්ක තමයි අපිට යමු වෙන්නේ. එතකොට මේ විදිහට ඒ තමන්ට ගෝචර ස්වභාවය එක්ක විමසන්න පටන් අරගෙන යනකොට මේ පටවිය මට ගෝචර වුණේ කොහොමද පටවියක් ඇති වුණේ කොහොමද කියලා මේ බාහිර පටවිය කියන කාරණාව අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් දකින්න එකත් අපි දකින්නට ඕන මූලිකව ඊළඟට මේ පටවිය අපට ගෝචර වන්නේ කොහොමද කියලා මේ හේතුඵල වශයෙන් පටිසම්පාදනය අහුවෙන්නට ඕනේ. පටවියක් නම් කරේ මමනේ. පටවිය නම් කරේ මම පටවි බව අහුනේ මට. අන්න මට පටවි බව වුණ ආකාරයට අපි යමු වෙනට වෙනවා පස්සට ඉමසගෙන යනකොට. මෙන්න මේ විදිහට මට පටවි අහුවෙච්ච බව නිවැරදිව අහුවෙනකොට අර ආයතනයකින් ඇතුල් වෙන්න හදනකොට විඥාන ක්‍රියාකාරීත්වයත් එක්කම සිදුවෙන පටලැවිල්ල තමයි අහුවෙන්නේ. අන්න එතන තමයි පටිච්චසමුප්පාද ක්‍රියාව හරියට අහු වෙන තැන. එහෙනම් අර අපි මූලිකව අපට ගෝචර වෙන තැනින් පටන් අරගෙන ඊට පස්සේ ක්‍රමානුකූලව දහම් දැනුම මුල් කරගෙන බුදුරණවහන්සේගේ දේශනාවට මුල් තැන දීගෙන අපි ඒක මුල් කරගෙන විමසන්නට එනවා. එහෙම විමසගෙන විමසගෙන යනකොට අපට උපාදානියත් එක්ක මේ නම් කිරිල්ලක් කියන්නේ කොහොමද කියන කාරණාව අහුවෙලා යනවා. පඨවි ආපෝ තේජෝ වායු විතරක් නෙවෙයි අපිට දිග කොට වර්ණ සටහන් මේ හැම දෙයක්ම අපි නම් කරන දෙයක් මේ නම් කිරිල්ලට ඉඩ පවතින්නේ අපිට යම් කිසි දෙයක් පවතින්නට ගත්තට පස්සේ ඒ ගත්ත දෙයට තමයි අපි ඒක නම් කරන්නට යමු වෙන්නේ එහෙනම් ඒ ගන්න ඇති වෙච්ච පදනම කොහොමද සිදුුනේ කියලා අපට අහු වෙන්නට ඕනේ ඒක තමයි නිවැරදිවම ඒක අහුවෙන එක. එතකොට දැන් මෙතන ක්‍රම හතරෙන්ම දැන් පංචපාස්කන්ධයෙන් අපිට හිතෙන්නේ පංචපාස්කන්ධය කියනකොට එහෙනම් අපි දැකලා ඉවරනේ කාරණා. නමුත් හරියට දැකලා නැහැ දකින්න යමු වෙන තැන. ඊළඟට පටිච්චසමුපාද කියන එකක් දකින්න යමු වෙන තැන. ඒකවල අපට ගෝචර වෙන එක අන්න ඒක ඔස්සේ ඉමසන්නේ. එතකොට මේ ගෝචර වෙන කාරණා අපේ අපේ දැන් තියෙන මේ මානසිකාව අරමුණක් ඔස්සේ අපි ඉමසන්න පටන් ගන්න එක. එහෙම ඉමසගෙන ඉමසගෙන යනකොට තමයි නිවර්ජිවම මේ කාරණාව මාර්ගයත් එක්ක අහු වෙන්නේ. ඉතින් ඒක නිසා හොඳට ඒ ගැන කල්පනා කරන්නට වෙනවා. ඒ ගැන හරියට කල්පනා කරනකොට තමයි මේ මාර්ගය Tamanට නිවැරදිව අහු වෙන්නේ. එතකොට මේ පටවි කියන කාරණාවත් කොහොමද අහුනේ කියලා Tamanට වැටහෙනවා. ඒ බව අර මූලපරයය සූත්‍රය තුළ හිම හොඳට පැහැදිලි කරලා පෙන්නනවා. පටවිය කියන කාරණාව මාර්ගයට එන තාක්කල් තියෙන මඤ්ඤණාවක් මාර්ගයට ආව කෙනාට තමයි මාමඤ්ඤී වෙන්නේ. රහතන් වහන්සේ තමයි න මඤ්ඤී කියලා වෙන්නේ. ඒතර මඤ්ඤණාවක් කියලා කියන්නේ එතන හැඟීමක් පටවියක් ඇති බවම හොට පටවිය තුළ ඉන්න බව හෝ මෙන්න මේ විදිහට සංකල්පනා තමයි ඇති වෙන්නේ. පටවියක් නිර්මාණය වුණේ කොතනින්ද කියලා අහු වුණ තැනදී යන නිර්මාණය වීමත් එක්ක සමුදයත් එක්ක තමයි අහු වෙන්නේ. එහෙම අහු වෙනකොට ඔහුට මේ කාරණාව නිවැරදිව, निराවුල්ව වටහා ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ත්වන් සරණ. ත්වන් සරණ ස්වාමීන් වහන්සේ බොහොම පිං. ත්වන් සරණ ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ අපි දැන් දහමේ ගුණගම් කියනවානේ විමුක්ති මුඛ තුනක් ගැන. එතකොට මේ අනිමිත්ත අපරිහිත ශුන්‍යති කියලා. එතකොට සමහරක් දේශනාවන් අහනවා මේ අනාත්මය පටන් අරගෙන අනාත්ම භාවයේ ලක්ෂණ. එතකොට එහෙම කරන එක හරිද? ඒ කියන්නේ මාර්ගයේ වඩනවා නම් ඒ කියන්නේ මගට මාර්ගයේ හරි විදිහට විමසනකොට ඒක පටන් ගන්න ඕනේ අනිමිත්ත අනිමිත්තක් කියන පටන් අරගෙන නෝනද කියන එක පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. මොකද ඒක ගැන ගැටලුවක් තියෙනවා මස්තන් පෙරෙන්න. පෙරවන් සරණයි. පඨම කෝසල සූත්‍රයේ පුරිස ගති සූත්‍රයේ උදාන සූත්‍රය. මෙන්න මේ ටික තුලක හොඳට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. අනාත්මයක් ගැන මුලින් කල්පනා කිරීම ඇත්තටම මම මගේ මට ඇති වෙන අනාත්මයක් සම්බාසුට ටික පැහැදිලි කරනවා ඒක බාහිර ඒ කියන්නේ මාර්ගයෙන් තොර බාහිරව හටගන්න ශ්‍රේෂ්ඨම දෘෂ්ටිය. ඒ කියන්නේ මාර්ගයෙන් තොර මේ ලෞකික සම්මාදිට්ඨිය නුක්ත කෙනෙකුට මාර්ගයෙන් තොරව මේ තියෙන දේ මට අයිති නැති බව මේක මම නොවන බව ඇතිවන දෘෂ්ටිය තමයි ලෝකයේ තියෙන ලෝකයේ තුල තියෙන ශ්‍රේෂ්ඨම දෘෂ්ටිය. නමුත් ඒක මාර්ගය නෙවෙයි. අනාත්මය කියලා කියන්නේ මම අනාත්මයි කියලා හිතලා අනාත්මකින් පටන් ගන්න මන් නෙමෙයි අනිත්‍ය බව දකිනකොට අනාත්ම බව වැටහෙනවා. මේකේ සූත්‍රය පැහැදිලි කරනවා යමෙක් අනිත්‍ය බව අනිත්‍ය වශයෙන් දකිනවා නම් අනත් සංඥා පිටන අනත් සංඥා පිටනවා. එහෙම නැතු අනාත්මයෙන් පටන් ගත්තාම මම නෙවෙයි කියලා ගත්තේ මම. මම නෙවෙයි කියලා ගත්තේ මමව මට අහු වෙන්නේ නැහැ. අනිත්‍ය තුලින් පටන් ගන්නකොට මම මව නෙවෙයි කියලා හිතනවා නෙවෙයි අනිත්‍ය වශයෙන් දකිනවා. එතන මම කියලා ගැනීමක් අදාළ වෙන්නේ නැහැ. අන්න ඒකයි අනත්මය අනාත්මය කියලා කියන්නේ. එහෙම නැතුව මම මම නැහැ කියලා මේ බෙදලා බලලා හෝ කල්පනා කිරීමක් නෙමෙයි ලෝකෝත්තර මාර්ගය තුළදී මේ අනාත්මය විස්තර කරන එක. ඉතින් ඒක ඇත්තටම දේශනාවත් එක්ක හොඳට බලන්නට ඕන මේ අනිත්‍ය සංඥාවෙන් තමයි මේ හැම දෙයක්ම අහු වෙන්නේ. මොකද අනිත්‍ය කියලා කියන්නේ මේ හේතුඵල න්‍යාය වටහා ගැනීම. හේතුඵල න්‍යාය වටහා ගැනීමත් එක්ක තමයි මාර්ගය අහු වෙන්නේ. ඊට පස්සේ සිරුවන් සරණාසානංශ එතන දැන් මෙහෙම මෙහෙම හිතුවොත් දැන් මම අහලා කියනවා දැන් මම අනාත්මක කියන එක නෙමෙයි සාධනස් වෙන්නේ සමහර වෙලාවට ඇහෙන්නේ දැන් මේ බාහිර බාහිරින් ඇසට කනට නාසයට මේ එන ඒක මොකද වස්තුවක් කියමුකෝ ඒ වස්තුව ඒකේ තියෙන අනාත්ම අනාත්ම වූ ස්කන්ධ ටිකක් නැත්නම් අනාත්ම වූ පඨවි ආපෝ තේජෝ කියන තියෙන තැන තුල කියලා අන්නේ විදිහට බැඳීමක් තුලින් එන මේ අනාත්මය කියන්නේ. එහෙම හිතන එක පටන් ගත්තොත් හරි හරියයිද සාමාන්‍යයෙන්. දර්වසරණ. ඉතින් එතනදිම මට බාහිරින් එනවා කියන කාරණාව අඩගෙන ඉවරයි. මම ඇති වෙලා ඉවරයි. නමුත් මම හිතන එකත් තමයි නමුත් මම මම හිතන බව මට අහුවෙන්නේ නැහැ ඒක. මම මම හිතන බව මට මම අනාත්ම බව හිතන බව අහුවෙන්නේ නැහැ. එච්චරට මේක සිව්. නමුත් එතන බාහිරින් එහෙම එන ස්වභාවය තුළ මේ වගේ මම කියලා දෙයක් නැහැ. මේක අනාත්ම ස්වභාවයක් කියලා දකින්න දේ මම මගේ බව Tamanට අහුවෙලා නැහැ. අනිත්‍ය වශයෙන් දකිනකොට මම අනාත්මයි කියලා සංකල්පනාවක් නෙමෙයි කරන්නේ. අනිත්‍ය බව දකිනකොට දැන් හේතුඵල න්‍යාය දකිනකොට පටිච්චසමුප්පාද න්‍යාය දකිනකොට මේ අවිද්‍යාවත් එක්ක කරගෙන මේ සිදුවෙන ක්‍රියාකාරීත්වය දකිනකොට මෙතන මම කියලා ගැනීම සුදුසු නැති බවයි දකින්නේ. ඒක මම කියලා ගැනීම අනර්ථ කියන්නේ අදාළ නැහැ කියන ගැනීම. ඒක නැතුව මම කියලා ගන්න නැතුව ඉන්න එක නෙමෙයි. මම කියලා ගන්න නැතුව ඉන්නේ මම බව මට අහුවෙන්නේ. අන්න ඒකයි තියෙන සියුම්ම ස්වභාවය. මම කියලා ගන්න නැති බව ගත්තේ මම බව අහුවෙන්නේ. මම කියලා ගන්න නැති බවක් හේතුඵල දකිනකොට ඇති වෙනවා. ඒක තමයි නිවැරදි දැක්ම. අනිත්‍ය වශයෙන් දකිනකොට මම කියලා නොගැනීමක් ඇති වෙනවා. මිසක් අපි මම කියලා මම නොගන්නා එකක් නෙමෙයි. මම කියලා මම නොගන්නා දේ මම ගත්ත කියලා ඒක අහුවෙන්නේ නැහැ. ඒක එච්චරටම සියුම්. ඉතින් ඒක නිසා කොයි විදිහකට හරි අපි බලනවා නම් මේ ඒ විදිහට මේ බාහිරක් ඇත කියලා අරගෙනනේ කාරණාව. එහෙනම් එතන ඇත කියලා ගත්ත මම කියන දේ පදනම් වෙලා මෙන්න මේ කාරණාව ගොඩක් අයට අහුවෙන්නේ නැහැ. ඉතින් මේක බලන්නට ඕනේ හොඳට තේරුම් අරගෙන එතකොට මේ මේ කාරණාව නිවැරදි කරගන්න පුළුවන්. නැත්නම් අපි අනිත්‍ය ස්වභාවය හොයන්න නැතුව අපට අර අනාත්මය කියන කාරණාව ආත්මයේ ඉඳලා අනාත්මය හඳුන ගන්නවා කියන එක අපට අහු වෙන්නේ නැහැ. මොකද ඒක අපි දැන් අත්‍තර අපි කල්පනා කරන්නේ අපිට නෑ මේකම අපි මේව අනාත්මයි කියලා දානවා. අපි කල්පනා කරන්නේ නැහැ ආත්මයක් තියෙනවා කියලා. අපි හිතන්නේ නැහැ මම මේ අනාත්ම දකින්නේ කියලා. නමුත් ඔහුට ඒ අනාත්ම දකින්න බව අහු වෙන තමන්ට කියලා අහු වෙලා නෑ. ඒක හේතු බල දහම හරියට අහුනවා නම් උපාදානෙන් මේ සකසින ක්‍රියාව හරියට අහුනවා නම් අය අනාත්මයි කියලා දාන්න දෙයක් නෑ අනාත්ම බව තමයි මේ දැකීමත් එක්ක යොමු වෙන්නේ. තෙරරසන් බොහොම ස්වාමීනාස ඔබතුම පොඩි තව කාරණයක් අහන්න ස්වාමීනාස දැන් වහන්සේ පැහැදිලි කළේ මේ සූත්‍රය අනුව මේ කාරණා හතරක් කියන්නේ ඒ කියන්නේ කොහොමද මේ දර්ශනේ පිරිසිදු වෙන්නේ ප්‍රාකාරයකට හතර දෙනෙක් කිව්වා එතකොට ওই හතර ආකාරයෙන්ම අපේ ගාන පිරිසිදු කර ගන්න හතර ආකාරයටම පුදු දෙයක් නේද ස්වාමිනාස් මම හිතලා තියෙන්නේ මේ අනිත්‍ය සංඥාවල නිසා. ඒ කියන්නේ දැන් අස රූපයේ කන ශබ්දය වගේ ආයතන හයටම අනිත්‍ය සංඥා වඩන්න පුළුවන් නම් කෙනෙකුට ඔය හතරම සම්පූර්ණ වෙනවා. ඒ තුලින් අනිත්‍ය අපනිත ශුන්‍යති කියන භාවයන්ට මුඛවලට මේපත් වෙන්න පුළුවන් කියලා මට හිතුණ ස්වාමිනාස් එහෙම හිතුවොත් හරියි. ඒක තමයි. පෙරවන් සරණයි. ඔව් අනිත්‍ය වශයෙන්ම වඩන දේත් එක්ක අනිවාර්යෙන් සියල්ලක්ටම යොමු වෙනවා. මොකද අනිමිත ශුන්‍යතාව අපන්නප කියන සියලු දේට යොමු වෙනවා මුලින්ම අනිත්‍ය පටන් ගැනීමත් එක්ක. එහෙම නැත්නම් අපි ශුන්‍යතාවය කියන එක සැබෑ ශුන්‍යතාවය නෙමෙයි යහු වෙන්නේ. ඒක නිසා අනිවාර්යෙන් මේ අනිත්‍ය ස්වභාවය තමයි වඩන්න තියෙන්නේ. පෙරවන් සරණයි. බොහොම පිං කාන්නේ. පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් කෙනෙක් පුරුදු කරන මේ මාර්ගයේ ඉන්නකොට ඔය හතර විදිහටම බලන්න බලන්න පුරුදු වෙන එක හොඳද නැත්නම් තමන් කරගෙන යනකොට වඩා වැටහෙන විදිය කරන එක තමයි හොඳ කියලා තේරෙනවා නමුත් අනිත් පැතිවලිනුත් සැරින් සැරේ බලන එක මේ හොඳද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. කොහොමද ඉතින් අපිට දැන් නුවණ වඩා ගන්නට හතර විදියට ඉමසොර් ප්‍රශ්නිකුත් නැහැ. නමුත් අපිට වැටහෙන දේ හොඳට වැටහෙනවා නම් ඒ දේ පුරුදු කරන කෙනෙක් කමකුත් නැහැ. ඒක ඉතින් තමම තමයි තේරුම් ගන්න ඕන නැත්තේ. මේක නිසා ඒකේ කොයි එක වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ තමන්ට වැටහෙන විදියට තමන්ට ඒක කරන්න පුළුවන්. තෙරුවන් සරණයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තව එකක් අර දැන් මෙතන අර සමත විපස්සනා දෙන්න එනවා කියලා නේ කිව්වේ අර මේ මාර්ගයේ එතකොට මේ ඒක දැන් අපි අහලා තියෙන විදිහට අර භාවනා අර ඒ ක්‍රම එක එක විදිහට යන්න පුළුවන් මා කියන්නේ සමත විදර්ශනා යෝගනාන්ද විදිහට එහෙම නැත්නම් විදර්ශනා පූර්වක විදර්ශනාවෙන් විතරක් කියලා වගේ අර එහෙමත් විදිහක් තියෙනවා මෙතන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. ත්‍රිවන් සරණයි. ඇත්තට මම ඒ කාරණාව මම හිතන්නේ කලින් දවසක පැහැදිලි කරා වෙන්නට ඕනේ. මොකද මේ ඔක ලස්සනට ওই කාරණාව විස්තර කරලා තියෙනවා මේ අරහත් පත්ත සූත්‍රය තුල අරහත් පත්ත සූත්‍රය තුල විස්තර කරන දේ රහත් වීමට හේතු වන විදිහට මාර්ග හතරක් රහත් වීමට සෝතපන්න නෙමෙයි රහත් වීමට. ඒ තමයි එතන තමයි විස්තර කරන්නේ විදර්ශනා පූර්වංග සම්මත සමත පූර්වංග විදර්ශනා ජීවනද ධම්මුද්දච්ච කියලා මේ ටික විස්තර කරන්නේ අන්න එතනදී. ඊළඟට තමයි සමත විපස්සනා කියන කාරණා පිළිබඳව පැහැදිලි කරනවා මහා සලායතනික සූත්‍රය තුල මග හැටියට සමත විපස්සනා බව. එතකොට මේ සමත විපස්සනා කියන කාරණාව පුජ්‍යල අනුබද්ධයේ තොරව මාර්ගයේ විසින් ගොඩනගෙන එකක් තමයි මෙතන මේ ඉස්මතු කරන්නේ. සම අතන විතර මේ මේ මහා සලාල සූත්‍රය ගන්නේ තන්නේ ඒක. නමුත් අර තමන් කරන කාරණාවක් සමතිය මුල් කරගෙන හරි විදර්ශනා මුල් කරගෙන හරි නැත්නම් දෙකම එකට හරි නැත්නම් ධම්මුද්දච්ච කියන මෙන්න මේ ඕන ක්‍රමයකින් තමන් මුල් කරගෙන කරන එකක්. හැබැයි එතන ඒ තමන් මුල් කරන් කරන ඒ කාරණා පැහැදිලි කරන්නේ අරහත්ත්වයේ පිණිස ඇත්තට මෙතන ඉස්මතු වෙන කාරණාවයි පැහැදිලි වෙන්නේ මාර්ගයට ආව කෙනා තමන් කරන වැඩපිළිවෙල තමයි ඒ ඉස්මතු කරන්නේ. අරහත්ත්වයටපත් වීමට ඒ එකින් එක මාර්ග උපයෝගී කරගෙන. එතකොට ඒ විදිහට උපයෝගී කරගෙන යනකොට මාර්ගයේ අංග හැටියට ගොඩනැගෙච්ච තැන. නැතිව සමතිපස්සනා දෙක හරියට මේ අවශ්‍ය විදිහට ගොඩනැගෙනවා. මේක ඇත්තටම ලස්සන කාරණාවක් මේක මේ තේරුම් ගන්න ඕන. අපිට ගොඩක් වෙලාවට මේ පැත්ත අහුවෙලා නැහැ. ඒ කියන්නේ දැන් ඔය චත්තාරීසක සූත්‍රයේ එහෙම බැලුවහම ඒකේ පැහැදිලි කරනවා සම්මාදිට්ඨිය කියනකොට පඤ්ඤා ඉන්ද්‍රිය පඤ්ඤා බල ඊළඟට ඒ විදිහට විස්තරයක් කරලා පැහැදිලි කරනවා. එතනදී ඒ පැහැදිලි කරන තැනදී දැන් මම වඩන මාර්ගයක් තියෙනවා. මම යන මාර්ගය. ඒතකොට ඒක මම කරන තැන. දැන් මම කරගෙන යනකොට මාර්ගයට අවශ්‍ය හැටි ගොඩනගෙනවා. ඒ ගොඩනැගිච්ච තැනදී සමතිපස්සනා හැටියට අන්න මාර්ගයේ දර්ශනයක් කරා යොමු වෙනවා. නමුත් මූලික මම කරන දෙයක් තියෙනවා. ඒ මම කරන දේ මට කරන්න වෙනවා. එහෙම කරගෙන යනකොට තමයි මාර්ගය විසින් ගොඩනගන්නේ. ඒතකොට මෙතන මේ සමතිපස්සනා කියලා පැහැදිලි කරන්නේ ඒ මාර්ගයේ තුල ගොඩනගෙන දේ. එයා ඒ දෙන්නම නැතුව බෑ. මොකද අපි හිතමු මොන කෙනෙක් ධර්මයේ විමසගෙන විමසගෙන යනකොට ඒ විමසීමම නෙමෙයි මග කියන්නේ. ඒක විමසගෙන විමසගෙන යනකොට වැඩෙනවා ප්‍රඥාව, වැඩෙනවා සිහිය, වැඩෙනවා වීරිය. මේ තුන එකට කැටි වෙච්ච ගමන් අන්න නිවැරදිවම සමතයයි විපස්සනාවයි මාර්ගාංගයේ කියන එක ඇති වෙනවා. අන්න එතන තමයි දර්ශනයකටපත් වෙන්නේ. ඊළඟට අපි හිතමු මාර්ගයට යොමු වෙච්ච කෙනෙක් සමාධිය වඩ아가න්න යනවා. එතකොට ඒක සමතිපස්සනා කියන කාරණාවේ මාර්ගාංග කියන එක නෙමෙයි. ඒක මුල් කරගෙන විදර්ශනාවකට යොමු වුණාට පස්සේ අන්න එතනදී සමතිපස්සනා කොට නැගෙනවා. ඒක තමයි ලෝකෝත්තර දිට්ඨියත් එක්ක යොමු වෙච්ච සමතිය වඩපත් වෙන්නේ. අරක පුජ්‍යලයක් කරන කාරණාව. ඒ පුජ්‍යල කරන කාරණාව තමයි මුලින් කරන්න තියෙන්නේ. එහෙම කරගෙන යනකොට අරක මාර්ගාංගයේ තුල ගොඩ නැගෙන දෙයක්. ඉතින් මෙන්න මේ කාරණාව අපි තේරුම් ගන්නට ඕනේ. එතකොට අපට මේ එතරම් මේ කාරණාය තේරුම් ගන්න යමීමත් එක්ක මේ මාර්ගයට අවශ්‍ය විදිහට අපේ චින්තනයේ මෙහිමත් එක්ක අපට ලොකු මේ ප්‍රඥාව ඇති කර ගන්නට ඒක ගොඩක් උපකාර වෙනවා. ඒකයි මේ දේශනා තුළ අපි හැම පැත්තක්ම විමසනකොට අපි නොදැනුවත්වම ඒ කියන්නේ අතන නොදැනුවත්ම කියලා කියන්නේ අර පොරව අර මේ දරපලනකොට අර පොරවේ කාලේ කාලයක් යනකොට ගිව් වෙනවා වගේ අපිත් ඒ වගේ මේ විදිහට විමසනකොට අපි තුළ ප්‍රඥාව වැඩෙනවා. ඒ අවශ්‍යදී අපි තුළ ගොඩනැගෙනවා. අන්න එතනදී මේ සමතිපස්සනා කියන කාරණාව මාර්ගය තුලින් මාර්ගය තුල ඇති වෙනවා. අන්න එතකොට දර්ශනය ඇති වෙනවා. අන්න ඒකයි මම කිව්වේ මේ දේශනාවේ උදාහරණයේ උපමාව තුළ පැහැදිලි කරපු කාරණාවේදී මේ මේ අර නගරයේ ඉන්න කිසි කෙනෙක් නෙමෙයි නගර ස්වාමියා අල්ලගත්තේ. නගරේ ඉන්න කිසි කෙනෙක් නෙමෙයි නගර ස්වාමියාට ඇවිල්ලා පන්නේ ඊඩේ කිව්වේ. කියන්නේ ඇසවත්, කනවත්, නාසයවත්, දියවත්, කයවත්, මනසවත් නෙමෙයි කිව්වේ. මේ සමතිපස්සනා තමයි ඇවිදලා පණේ ඊඩේ කිව්වේ. නගර ස්වාමියා අල්ලගත්ත යන නිවන ගැන තේරුම් ගත්තේ. ඒක හොඳට මතක තියාගන්නට ඕනේ. මේක මේ දැක්කා විතරයි, දර්ශනයක් එකන විතරයි මේ මේ සම්පූර්ණයෙන් නිවිලා ගියා නෙමෙයි. ඉතින් මේකේ ගොඩක් පැති තියෙනවා කල්පනා කරන්නට. මේ පැති අපි හරියට කල්පනා කරොත් අපට ගොඩක් මේ මාර්ගයේ ඉවර කරගන්නට පුළුවන්කම ලැබේ. ත්වන් සරණ. ත්වන් සරණයි මම පැවිදි සම්හස්. ත්වන් සරණයි ස්වාමීන් වහන්සේ අර කලින් කිව්ව අරහත්පත්ත සූත්‍රය මගේ එක යාළුවෙක් කියලා මම හොයන්න බැලුවා මට ඒක හම්බුනේ නෑ ස්වාමීන් වහන්සේ ඒකයි මේ ප්‍රශ්නේ අහන්නේ මේ ධම්ම උද්දච්චය කියන එක පොඩ්ඩක් එක එක මගක් විදියට තියෙන කාරණාවක් කියලා තමයි කිව්වේ. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. මම හිතනවා මම කලින් සාකච්ඡාවකත් මේක පැහැදිලි කරා. ධම්ම උද්දච්ච කියන එයා දැන් ධර්මයෙන් මම කියෙන්නේ මේ වගේ දේශනාවක් ඔස්සේ අපට පුළුවන් මේ ධර්මයේ විතරක කරන්න. ධර්මයේ තේරුම් ගන්න විතරක කරන්න. එතකොට අපි ඒක විතරක කරනවා. ඒ විතරක කරගෙන යනකොට අපි තුළ නුවණ වැඩෙනවා. එතකොට මේ මාර්ග අංග අවශ්‍ය දේවල් ඔක්කොම එකට කැටි වෙනවා. අන්න එතනදී මග උපදිනවා. ඒ මග උපදිනවා කියලා පැහැදිලි කරේ දැන් සෝතපන්න වෙන්න කියන දැන් එතනම ওই මාර්ගයේ අරහත්පත් අරහත් වීමට සෝතපන්න වෙන්න කියන එක නෙමෙයි දැන් ගොඩක් අය වරද්ද ගන්න සෝතපන්න වෙන්න මේ කියන්නේ ගම තරහතරපත් වෙනවා. එතනදී ඒ පැහැදිලි කරේ දැන් අපි හිතමු සෝතාපන්න වෙච්ච කෙනෙක් ඉන්නවා කියලා. සෝතාපන්න වෙච්ච කෙන හැම වෙලෙම මේ සත්‍ය දකින්න ඉන්නේ නැහැ. එයාට යම්කිසි හේතුපාදක කාරණා එකතු වෙන්නට ඕනේ සත්‍ය දකින්නට අප. යම්කිසි විදිහකට මේ මෙහෙවන්නට ඕනේ. එතකොට මෙන්න මේ විදිහට මේ මෙහෙවන ක්‍රමය. මෙහෙම මෙහෙවගෙන යනකොට ඒක මුල් කරගෙන අන්න දර්ශනීයට අවශ්‍ය දේ කොට නැගෙනවා. අන්න එතනදී දර්ශනයකටපත් වෙනවා. නැවත වතාවක් සත්‍ය දැකලා අන්න එතනදී මග උපදිනවා. මාර්ගය පුරුදු කරලා නිවීම ඇති වෙනවා. ඒ නිවීම ඇති වෙනවා කියන කාරණාවට ඒක පැහැදිලි කරේ. මම මේකට තව පුංචි උදාහරණයක් අතරම් පැහැදිලි කරන්නම්. මේ පින්තුන් අහලා ඇති පුරාණ ඉසිදත්ත වඩුව දෙනාගේ කතාව මිගසාලා සූත්‍රය. මම වෙන දවසක මිගසාලා සූත්‍රය කරන්නම් කරන්නම්. මිගසාල සූත්‍රයේදී මේ දෙන්නම සකදාගාමි වෙලා කල්රී කරේ කියලා බුදුරණවහන්සේ ප්‍රකාශ කරා. ඉතින් මේකට විරුද්ධ වුණා මිගසාලා. එතකොට මේකෙදී දැන් දෙන්නම සකදාගාමි වුණාට එක්කෙනෙක් බ්‍රහ්මචාරී එක්කෙනෙක් අබ්‍රහ්මචාරී. එතකොට එක්කෙනෙක් සීලයෙන් උසස් අනිත් කෙනා ප්‍රඥාවෙන් උසස්. එතකොට මේ දෙන්නම මේ මේ දෙක හේතුනේ කොහොමද සකදාගාමි වෙන්නේ? මෙන්න මෙතනදී ප්‍රශ්නයක් හිතන්න කාරණාවක් තියෙනවා. දැන් අපි හිතමු මේ දෙන්නම සෝතාපන්න වෙච්ච දෙන්න කියලා ඉස්සල්ලා කොහොමද දෙන්නම සෝතාපන්න වෙනවනේ. දැන් මේ සෝතාපන්න වෙච්ච දෙන්නට සීලෙන් උසස්කමත් ප්‍රඥාවෙන් උසස්කමත් සකදාගාමී වෙන්න හේතු වුණේ කොහොමද කියන එක. දැන් සෝතාපන්න වෙච්ච කෙනා ඊළඟට ප්‍රහාණය කරන්න තියෙන්නේ කාමරාග පටික. අතන් තුනී කරන්න තියෙන්නේ කාමරාග පටික සකදාගාමී. කාමරාග පටික කියන කාරණාවේදී කාමයේ කියන එකත් එක්ක වුණොත් සීලයේ වැඩගත් වෙනවා. එතකොට සීලය රකිනකොට සීලය මුල් කරගෙන එයාට අපි දුමු කෙනෙකුට රාගයක් ඇති වෙන්න අවස්ථාවක් එනකොට මේක මුල් කරගෙන එයා සීල් ශික්ෂාව මුල් කරගෙන ඒක ඇති කරගන්න නැතුව ඒක ඒකේ අපි දුමු සතුටින් වාසය කරනවා නැත්නම් ඒක මුල් කරගෙන තව ටිකක් කල්පනා කරනවා මේ සීලේ වටිනාකම මුල් කරගෙන එතකොට රාගයට එන්න දෙන්නේ නැහැ එතකොට මෙහෙම එයා ඒක පුරුදු කරගෙන යනකොට අපිට එතන ඇත්තම සමතයක් වගේ දෙයක් එයාට වැඩෙනවා ඒතර මේක මුල් කරගෙන අන්න සමතේ මේ කියන්නේ අර ඒ සීලේ සතුටක් ඇති කරගෙන ඒක මුල් කරගෙන තව මේක යම් කිසි විදියකට ඉමසන්න පටන් ගන්නවා. මේ දෙකම හේතු කරගත්තට පස්සේ සිහිය වීරිය නුවණ මේ හැමදේම එකතු වුණාම මොකද වෙන්නේ? අන්න නැවත සත්‍ය දකින්න ස්වභාවයකට මාර්ගය විසින් සත්‍ය දකින්න ස්වභාවයටපත් වෙනවා. අන්න ඒක තමයි මාර්ගයේ උනේ ළඟට සකදා ගන්න කොටපත් වෙන්නේ. ප්‍රඥාව වැඩි කෙනා අපි හිතමු ඔන්න යාට රාගය ඇති වෙන්නට කාරණාවක් වෙනකොට මෙයා ඒකෙදී අර සීලය එක්ක මුල් කරගෙන නැතුව එයා එතනදී මේක විමසන්න පටන් ගන්නවා හේතුඵල වශයෙන් මේක මේ විදිහට උනේ කොහොමද මේ රාගය ඇති වෙන්නේ කොහොමද මේ විදිහට මේ මුන්නේ කොහොමද කියලා විමසන්න පටන් ගන්නවා මෙන්න මේ විමසීම මුල් කරගෙන යනකොට අන්න අර සමත විපස්සනා කියන එක මාර්ගයට අවශ්‍ය විදිහට පුජ්‍යලනුබද්ධිතතරව මාර්ගයට අවශ්‍ය විදිහට අංග ටික වැඩි ගොඩනගාට පස්සේ ඊළඟට සත්‍ය දකිමින් සකදාගාමි ස්වභාවයටපත් වෙනට ඒක හේතු වෙනවා. එතකොට පුජ්‍යලයා කරන දේ මූලිකව හේතු වෙනවා. ඊළඟට මාර්ගයේ විසින් තමයි ටික සිදුවන්නේ. එතකොට ධර්මයේ ඉමසන්න පටන් ගන්නකොටත් ධම්මොද්දච්චය කියන්නේ ධර්මයේ මුල් කරගෙන විසිරීමක්. මේක මුල් කරගෙන කල්පනා කරනකොට නැත්නම් ඒ අහු ධර්මය ගැන හිත හිතා හිතා ඒ ගැන ඉන්නකොට මූලිකව විසිරීමක් හිතයි හැම එකම කල්පනා කරන්න තියෙනවානේ. එහෙම කර කර ඉන්නකොට එයාගේ අභ්‍යන්තරය අර සිහිනුවන වීර්ය ඔක්කොම එකට කැටුණාට පස්සේ යන මාර්ගය ඇති වෙලා ඒ මාර්ග විශ්ව සත්‍ය දකින්න. ඉතින් මෙන්න මේක තමයි එතනේ පැහැදිලි කරන්නේ. අරහතපත සූත්‍රයේ තියෙන අංගුතර නිකායේ දෙක චතුක්ක නිපාතේ තියෙන්නේ. අන්න ඒක බලන්න තවදුරටත්. හැබැයි ඒකේ අපට තේරුම් ගන්නට ගොඩක් જાති තියෙනවා. මේක මේ අරහත්ත්වපත්ත තියෙන්නේ. රහත් වීම පිණිස තියෙන කාරණාවක්. එතකොට ඒකේ මාර්ගයේ ගොඩනැගෙන ආකාරය පිළිබඳව විස්තරයක් තියෙනවා. ඒතකොට මෙන්න මේ විදිහට තමයි එතනේ මාර්ගයේ ගොඩනැගෙන්නේ දර්ශනය ඇති වෙච්ච කෙනාට එතනින් එහාට පුදු කරගෙන යන දැන් අනාථපිණ්ඩ සිරිතමා ශාගම උපාසිකාව ඒ යම් දෙයක් කරගෙන හිටියා. නමුත් එතනින් එහා පුදු කරේ නෑනේ. ඒ නිසා සෝතපන්න වෙලාවම තමයි අහපව මේ කලුටි කරන්න ඕනේ. එතනින් එහා ඉතුරු ටික පුදු කරන්නට අර මාර්ගයේ අර අවශ්‍ය දේවල් ටික ආයෙකතු වෙන්නට ඕනේ. එකතු වුණාට පස්සේ තමයි සකදාගාමි ඵලයටපත් වෙන්නේ. ඊළඟට අනාගාමි වෙන්නේ. ඉදිරියට අර සම්පූර්ණ දිගටම මේ මාර්ගයේ ඒ විදිහට පුජ්‍යලන බජිත මාර්ගයට අවශ්‍ය විදිහට වැඩපිළිවෙල පුරුදු කරගෙන යන්නට ඕනේ. ඒ මාර්ගයට අවශ්‍ය දේවල් ගොඩනගෙන විදිහට. එතකොට යාට එතනින් එහාට ඒ කාරණා දිනු කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒකයි ඒකින් එක්කනාගේ ඉන්ද්‍රිය වෙනස්කම අනුව තමයි ඒ විදිහට මේ මාර්ගඵල සමහර කට්ටිය සෝතපන්න වෙලා නතර වෙනවා සමහර කට්ටිය තව ජීවිත කීපයක් යනවා සමහර කට්ටිය එකක් දෙකකින් නතර කරනවා සමහර අය මේ ජීවිත නතර කරනවා ඒ විදිහට සිදුවන්නේ එයාලගේ ඉන්ද්‍රිය වෙනස්කම අනුව තෙරුවන් සරණයි බොහොම පින් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි අර චේතෝ විමුක්තිය ගැන කතා කරනකොට සතර බ්‍රහ්ම විහරණ තුලිනුත් චේතෝ විමුක්තියක් ලැබෙන බව සඳහන් වෙනවා. ඒ පිළිබඳ පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් කොම්පින්. ත්‍රිවන් සරණයි. එතනදී ඇත්තට මේකත් චේතු විමුක්තිය. චේතු විමුක්තිය කියලා කියන්නේ සිත එක්තරමට දැන් අපිට ගොඩක් කලා චේතු විමුක්තිය කියලා කියනකොට මේ රහත් අරහත් වෙන එක මතක් වෙන්නේ. නමුත් චේතු විමුක්තිය අරහත් වෙන්නේ නෙමෙයි. චේතු විමුක්ති පඤ්ඤා විමුක්ති දෙකම එකට වුණ අරහත්ත්වයටපත් වෙනවා. අර සමත පැත්තෙන් යන එකක් තමයි චේතු විමුක්තිය බවටපත් වෙන්නේ. දැන් අෂ්ට විමුක්ෂනේ මේ පැත්ත විස්තර කරන්නේ උබුතුභාග විමුක්ති රහතන් වහන්සේ ගැන පැහැදිලි කරනකොට. එතකොට චේතු විමුක්තියක් බවටපත් වෙන්නේ සමතය මුල් කරගෙන නිදහස් වීමක් අර කෙලෙස් තමන්ගේ ස්වභාවයේ තියෙන කෙලෙස් දුරු වීම. එතකොට භ්‍රම විහරණ කියන එකත් මෛත්‍රී චේතෝ විමුක්තියක්, සම්මා චේතෝ විමුක්තියක්, මුද්දා චේතෝ විමුක්තියක් මේ බවටපත් වෙනවා. ඒක මුල් කරගෙන සිතින් එදා කියන්නේ මේ ඒ කෙලෙස් වලින් දුරු වීමක් එතන සිදු වෙනවා. එතකොට මේ චේතෝ විමුක්තිය ලෞකික කෙනාටත් ලබන්න පුළුවන්. ඒ මේ චේතෝ විමුක්තිය විතරක් කතා කරන තැනදී. චේතෝ විමුක්ති, මඤ්ඤා විමුක්ති දෙකම එකට කතා කරන්නේ මාර්ගය යන තැනදී. නැතුව චේතන මුති විතරක් නෙවෙයි. ඉතින් අන්න ඒක ටිකක් පැහැදිලි කරගන්නට වෙනවා. දැන් ආලාල කවරම් මුද්දකරම් පුත් වගේ අයත් ගොඩක් ඉදිරියට දිනු කරා. ඒ විතරක් නෙවෙයි අපේ ශාස්ත්‍රඥ වහන්සේ වෙන ජීවිතවල බෝධිසත්ව කාලයේ ශාස්ත්‍රවරයා ඉන්න කාලෙත් ඒ විදිහට සිදු වුණා. ඉතින් ඒක නිසා ඒ ඒ විදිහට චේතන මුත්‍ය ඇති කරගත්තා. ඒක ලෞකික ස්වභාවයත් එක්ක ඇති වෙන චේතන මුත්‍යය. චේතන මුත්‍ය පඤ්ඤා මුත්‍ය දෙකම එක තැන කතා කරලා තමයි මේ මාර්ගයත් එක්ක කතා කරන තැන. චේතන මුති සානියම කතා කරනකොට ලෝකෝත්තර මාර්ගයටම දාල එකක් නෙවෙයි. තේරුම් ගන්න. පැහැදිලි ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න. තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ දැන් අපි ඔය ඒක කල්යාණ මිත්‍රෙක් වෙලා ධර්ම සාකච්ඡා කරන වෙලාවල් වලදී දැන් එක එක්කෙනා ඒ යන විදිහට ඔය හතර විදිහට එක්කෙනෙක් කතා කරන්නේ ඒ ආයතන හරහා ඒ බලන විදිහ. තව එක්කෙනෙක් මේ මේ ධාතු විදිහට අන්න ඒ විදිහට ඔය හතර විදිහටම ඒ කතා කරනකොට කොහොම වුණත් ඒ හරියට ඒක අවබෝධ වෙලා නම් ඒ කෙනාට අනිත් විදිහකට කිව්වා වුණත් එතන හේතුඵල ධමයට අවසානයේ යන්න ඕනේ නේද ස්වාමීන් වහන්සේ. එතකොට මේ එතකොට ඒ කියන්නේ එහෙම වෙන විදිහකට කිව්වා වුණත් ඒක තේරුම් යන්න ඕනේ හරි විදිහට තමන් ඒක මේ තමන් ඒක වැඩිලා තියෙනවා නම් අර කෑල ගහ හතර විදිහකට පෙවුනා වගේ ඒ ගැන පොඩ්ඩක් කියන්න ස්වාමීන් වහන්සේ. ඒක එහෙම තමයි. අනිවාර්යයෙන්ම එක එක විදිහට කතා කරත් ඒ අනිත් විදිහට වැටහෙන්නට ඕනේ. මොකද හේතුව දැන් අර්ථ විශ්ලේෂණය කරනකොට යාට ඒ කාරණා වැරදි කියන්න බෑනේ. දැන් අර නොදකපු කෙනාටනේ අර ප්‍රශ්නේ තියෙන්නේ. දැකපු කෙනාට නෙමෙයි. දැන් මේ දැකපු හතර දෙනා අතර සාකච්ඡා කරලා නම් ඒ හතර දෙනාට පරස්පර විරෝධී ස්වභාවයක් නැහැ. නමුත් නොදකපු කෙනාට ඒක ප්‍රශ්නයක්. එහෙනම් අනිවාර්යෙන් මේ විදිහට හතර විදිහකට පුරුදු කරත් ඒ පුරුදු කරන ක්‍රමය නිවැරදි නම් අනිත් කෙනාගේදී ඒකට ගැලපෙන්නේ නැත්නම් එයා එහෙනම් පුරුදු කරන කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් හතර දෙනා සාකච්ඡා කරනකොට හතර විදිහක් සාකච්ඡාවට ගෙනෙගුණත් එකම ස්වභාවයකට යොමු වෙන්නට ඕනේ. අය යොමු වෙනසන එකම දැනක්නේ. ඒ නිසා ඒක පරස්පර ඉන්න විදිහක් නැහැ. තේරුම් ගන්න. තේරුම් ගන්න. ඉරණසනසේ එතනදී මට පොඩ්ඩක් මතක් වෙන ස්වාමීන් මජ්ජ සූත්‍රයේ භික්ෂුන් 6 දෙනාගේ අදහස් 6ම අපේ භාග්‍යවතුන් වහන්සේ අනුමත කරපු විදිහ. ඒ කියන්නේ අවසානයේ එකම තැනට නේද යොමු වෙන්නේ කියන එක ඉතාම පැහැදිලිව එතන භාග්‍යවතුන් වහන්සේම අනුමත කරා කියන එකම තේරෙනවා ස්වාමීන් වහන්සේ අර අහව ප්‍රශ්නේ ඉතාම වැදගත් වෙනවා කියලා මට තේරුණා මොකද ওই ආකාරයෙන් කියන්නේ හරි හරි විදිහකට එතන යෙදෙනවා නම් එතන වැරදක් වෙන්නේ නැහැ කියන එක නේද ස්වාමීන් වහන්සේට මජ්ජි සූත්‍රයෙන් පවා එතන කියලා තියෙන්නේ කියලා වගේ මට ටිකක් තේරුණා ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්න තේරුණා සර්. ම්ම් ඒක එහෙම තමයි මජ්ජි සූත්‍රයේ ඒ විදිහම තමයි පැහැදිලි වෙන්නේ. එතකොට ඒකට කියන්නේ අදහස් එක්ක බලනකොට ඒ ඉදිරිපත් කරලා එකන වචන 30න් ඉදිරිපත් කරා මේ මේ විදියයි කියලා. නමුත් මේකේ අර්ථකථනයේ විශ්ලේෂණය කරලා බලනකොට එකම විදියකට එකම තැනකට යමු වෙන්නේ. එතකොට පුරුදු කරන දේ හරිනම් එකම තැනකට යමු යුතුයි. ඉතින් මජේ සූත්‍රෙත් මේ සූත්‍රෙ දෙකේම ඒ විදිහේ වැඩපිළිලක් ඒ විදිහේ සාකච්ඡාවක් තමයි තියෙන්නේ හතර විදියකට පුරුදු කරන්න නැත්නම් හය විදියකට දැක්කට එකම දේ තමයි එකම දෙයක් වෙන තමයි යොමු වෙලා තියෙන්නේ. ඒ නිසා කිසිම පරස්පර ස්වභාවයක් තියෙන්න බෑ ඒ අය අතර. ඊට පස්සේ ඉවසන්නේ සන්න. අවසරයි ස්වාමීන් වහන්ස මේ ප්‍රශ්නේ ඇත්තටම අද දේශනාවට කෙලිම සම්බන්ධ නැහැ ස්වාමීන් වහන්ස. ධර්ම දේශනාව ඇතුළේ ආපු ප්‍රශ්නයක්. ස්වාමීන් වහන්ස දැන් අපි ධර්මයේදී කියනවා සෝපරිශේෂ නිර්වාණය අනුපරිශේෂ නිර්වාණය කියලා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් සෝපරිශේෂ කියලා කියනකොට ඒ සෝපරිශේෂ කෙලෙස්වල පරිණිර්වාණය ඒ කියන්නේ එතකොට සත්පුද්ගලාත්ම වශයෙන් ගන්නෙ නැති අවස්ථාව එතනින් ඉදිරියට. ඊළඟට අනුපරිශේෂ කියනකොට ස්කන්ධවල පරිණිර්වාණය. ස්වාමීන් වහන්සේ දැන් රහතන් වහන්සේ කෙනෙක් වශයෙන් බැලුවොත් ඒ ඒ විදිහට අනුපදිශේෂ නිර්වාණයටපත් වෙන්න බා කියන එක යොදන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. එහෙම දෙකක් පැනෙව්වේ මොකක් හරි හේතුවක් නිසාද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං. තෙරුවන් සරණයි. ඇත්තටම ওই සම්බන්ධයෙන් ගොඩාක් තර්ක විතරද ඇති වෙලා තියෙනවා. රහතන් වහන්සේට අර පැනවීමක් එක තියෙන නිසා දැන් ඒ වචන දෙකෙනුත් ඒක ඉස්මතු වෙනවානේ. ඉතුරු වෙලා තියෙනවා වගේ අදහස අනේ සෝපස්සේස අනුපස්සේස කියන එකෙන් තියෙන්නේ. ඉතුරු නෑ ඉතුරු ඉතුරු තියෙනවා වගේ අදහසත් එක්කනේ. නමුත් මේකෙදි හිතන්න ඕන තව ප්‍රධාන කාරණාවක් තමයි. මේක කවුරුත් හිතන්නේ නෑ. සෝපස්සේස අනුපස්සේස නෙමෙයි මුලින් හිතන්න තියෙන්නේ. නිවන කියන එක. සෝපස්සේස නිර්වාණ ධාතුව. නිබ්බාණ ධාතුව අනුපස්සේස නිබ්බාණ ධාතුව. නිබ්බාණ ධාතුව කියන එක හිතන එක පැත්තකට තියලා සෝපස්සේස අනුපස්සේස ඉස්සලා හිතන්න පටන් ගන්නවා. නිබ්බාණ ධාතුව කියන කාරණාව හරියට හිතුවනම් සෝපාස්සී සනුපාස්සීස කියන කාරණා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නිබ්බාන ධාතු කියන කාරණා මුලින් වටහා ගන්න නැතුව ඒක හරියට තේරුම් ගන්න නැතුව අර සෝපාස්සී සනුපාස්සීස සම්බන්ධයෙන් තර්කයක් ප්‍රශ්නයක් මතුවෙනවා. ඉතින් ඒක නිසා අපි ඉස්සල්ලාම මේ නිබ්බාණය කියන කාරණාව තේරුම් ගන්න වෙනවා. නිබ්බාණය තේරුම් ගන්න නම් නිරෝධාර සත්‍ය වශයෙන් තේරුම් ගන්න, සමුදය සත්‍ය තේරුම් ගන්න වෙනවා. එතන මේක හරියට තේරුම් ගත්ත කෙනා හරියට නිවන ගැන තේරුම් ගන්නවා. නිවන ගැන හරියට තේරුම් ගත්තට පස්සේ ඇත්තටම සෝපාස්සී සනුපාස්සීස කියන කාරණා තුළ ප්‍රශ්නේ එයාට එන්නේ නැහැ පුජ්‍යලිකව. දැන් මම එදත් පැහැදිලි කරා යමක සූත්‍රය ඊළඟට මොකක්ද අනුරාධ සූත්‍රය. ওই දේශනා තුළදී ඔක්කොගෙන් පැහැදිලි කරලා ඇත්තරම Nirodhe පිළිබඳව තියෙන නිවැරදි මේ දේ හරියට දැක්කනම් රහතන් වහන්සේ ස්වභාවය එයාට අර රහතන් වහන්සේ ඉන්නවද නැද්ද කියන එක එන්නේ නැහැ. ඒකෝර නිවන කියන කන හරියට දැක්කනම් මේ සෝපල්සිස අනුපල්සිස කියන මේ කාරණාව සම්බන්ධයෙන් එයාට ප්‍රශ්නයක් එන්නේ නැහැ. දැන් අර රහතන් වහන්සේ ගැන ප්‍රශ්නේ එන්නේ නැහැ වගේ. ඒ ප්‍රශ්නේ එන්නෙම මේ නිවන කියන කාරණාව අටහ නොගන්න කමත් එක්ක. ඉතින් ඒක නිසා තමයි අද ගොඩාක් වෙලාවට ඒ සම්බන්ධයෙන් තර්ක විතර්ක තියෙන්නේ. නිබ්බාණේ හැරට තේරුම් ගත්තට පස්සේ තේරුම් ගත්ත කෙනාට පුළුවන්කමක් ලැබෙනවා මේ සෝපාසී සනුපාසී කියන කාරණාව මේ ලෝකයට එක්ක විවහාර වෙන ස්වභාවයත් එක්ක වටහා ගන්නට. නමුත් ඒක අර්ථකථනය කරන්න ගියාට පස්සේ ලෝකයේදී නිවන තේරුම් ගත්ත කෙනාට යනවා මොකද්ද? එහෙනම් අර නිවන් දැකපු රහතන් වහන්සේට යම් කිසි කෙලසක් තියෙනවා කියලා. ඒක තමයි අර ඉතුරු වෙන ස්වභාවයක් එක්ක එකත් පස්සේ පිරෙන වෙනවා කියලා පැහැදිලි කරන්නේ. ඉතින් ඒ කාරණාවට යන්නේ නිවන කියන කාරණාව නොතේරුම් ගැනීමත් එක්ක. නිවන හරියට තේරුම් ගත්තනම් ඒ සම්බන්ධයෙන් එන ප්‍රශ්නේ ඔහුට නිරවුල් වෙනවා. අර රහතන් වහන්සේ සම්බන්ධයෙන් ප්‍රශ්නේ අනුරාධ ස්වාමීන් වහන්සේලාට අර යමක ස්වාමීන් වහන්සේලාට නිරවුල් වුණා වගේ. ඉතින් ඒක නිසා මේ නිබ්බාණය කියන දේ සම්බන්ධයෙන් මාමඤ්ඤණාවක් තමයි තියෙන්නේ. ඒක වෙන තාක්කල්ම සේක වෙච්ච කෙනාට මේ මාමඤ්ඤණා දුර වෙලා යනවා. මේ මාමඤ්ඤණා දුර වුණ කෙනාට මේ නිවන ගැන තේරුම් ගත්ත කෙනාට මේ අනුපාස්සී සෝපාස්සී පරිනිබ්බාන ධාතු දෙකම සම්බන්ධයෙන් ලෝකයාට නිවන තේරුම් නොගත්ත ලෝකයාට අර්ථකථනයක් එයාට දෙන්න බැරි වෙනවා. ඔකට ඇත්තට උදාහරණ කිහිපයක්ම ඔය ඉස්මතු ගන්න පුළුවන්. මොකද අර දැන් අපි හිතමු ඔන්න අපි හීනයක් දකිනවා. හීනකින් මම දකිනවා මේ මගේ මොන හරි වැඩුවක් කවුරු අරගෙන ගියා. මං උදේ ගිහිල්ලා අරයාගෙන් අහනවා මගේ ගත්ත එක කෝ කියලා. එතකොට එයාට මේ කෙලිම උත්තර දෙන්න බැරි වෙනවා. ඇයි ඉතින් එයා දන්නේ නැහැනේ ගත්තද නැද්ද කියලා දාලා කිසි දෙයක් කියන්න බැරි වෙනවා. මොකද ඔහු සත්‍ය ස්වභාවය හරියට දකින්නේ නැති නිසා. එයාගේ හීනෑ බව දැක්කනම් අර ප්‍රශ්නේ අහන්නේ මිකෝ මගේ බඩුව මගේ අර අර අරන් ගියක මොකද්ද මේ කොහෙද කියලා එයා අහන්නේ නැහැ. හීනෑ බව දැක්කම. අන්න ඒ වගේ තමයි නිවන කියන කාරණාව හරියට තේරුම් ගත්තා නම් වටහා ගත්තා නම් මේ ඒ ප්‍රශ්නේ අදාළ වෙන්නේ නැහැ. උට ඒක මේ ලෝකයේ පැවැත්මත් එක්ක තේරුම් ගන්නට අදාළ දෙයක් පමණක් බව වැටහෙනවා. තේරුම් ගන්න. තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ දැන් මේ මහත්මගේ ප්‍රශ්නට ටිකක් පැහැදිලි කරගන්න සාමාන්‍යයෙන් කොහොමද මේ ශාසනයේ මේ පොත්පත්වලට ওই වගේ විදිහට අර්ථකථන ආවේ? සෝපදි ශේෂ අනුපදේශ කියලා අපි ඉගෙන ගන්නවානේ. එතකොට දැන් ඉතින් කොහොමද ඔය තත්ත්වයකට පත් වුණ හේතුව සාමාන්‍ය මොකක්ද හේතුව? ඊතරවන් සරණ සෝපාසිස අනුපාසිස කියන කාරණාව තියෙනවා දේශනාවේ. එතරම් දේශනා එකක හෝ දෙකක සෝපාදිත පරිනිබ්බාන ධාතු අනුපස්ස පරිනිබ්බාන ධාතු කියලා විස්තර කරනවා. එතකොට ඒ විස්තර කරන කාරණාවේදී ඒ විස්තර කරන විවහාරයේ ලෝකයට අහු වෙන විවහාරය. නමුත් මේක අර්ථකථනය කරන්න යනවා අර නිබ්බාණය කියන කාරණාව ගැන පැත්තකින් තියලා ඒක වටහා ගන්න එක පැත්තකින් තියලා මේ සෝපාදිත අනුපස්ස කියන කාරණාව. ඕකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඕක අර්ථකථනය කරන්න යෑමත් එක තමයි ආරවල පටන් ගන්න. නිවන කියන කාරණාව හරියට තේරුම් ගත්තා නම් අර අර්ථකථනයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක තේරුම් ගන්න නැතුව මේක අර්ථකථනය කරන්න ගියාම ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒක තමයි ලෝකේ හැමෝටම අර ගෝචර වෙන දේත් එක්කනේ මේක තේරුම් ගන්නෙ. දැන් ඒක වෙන තාක්කල් ඔහුට නිවන ගන්න දෘෂ්ටියක් තියෙනවනේ. ඒකට ඒ ජීවන දෘෂ්ටිය තුල ඉඳගෙන අර අනුපාසය සෝපාසය කියන කාරණා තේරුම් ගන්න උත්සාහ කරනවා. නිවන ගැන කාරණා හරියට තේරුම් ගත්තා නම් අර අනුපාසය සෝපාසය කියන කාරණාව මේ ඒ විදිහට අර්ථකථනය කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒකයි ප්‍රධානම හේතුව. ඉතින් ඒක නිසා අපි දේශනාව තුළ තියෙන කාරණාව හරියටම තේරුම් අරගෙන ඒකම ඉස්මතු කරගෙන ගියා නම් අපට නිවන කියන කාරණා වැටහිච්ච තැනදී මේ සෝපස්සිත අනුපස්සිත කියන කාරණාව හොඳට ප්‍රකට කරගන්න පුළුවන්. එහෙම නොවුනොත් එහෙම අපට මේ ගැන ලොකු ප්‍රශ්නයක් ලොකු තර්ක විතර්කයක් ඇති වෙනවා. අද ගොඩක් වෙලාවට මේ සම්බන්ධයෙන් ප්‍රශ්න තර්ක විතර්ක සියල්ලක්ම කියලා තියෙන්නේ ඒ නිබ්බාණය ගැන වටහා නොගන්නාකම නිසාමයි. නිබ්බාණ වටහාගත තැනදී සෝපස්සිත අනුපස්සිත කියන කාරණා දෙකම තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. එහෙම නොවුනොත් එහෙම රහතන් වහන්සේ ඉන්නවා කියන කාරණාවට අනිවාර්යෙන් යොමු වෙනවා. ඉන්න රහතන් වහන්සේ මරණින් මත්තේ නැහැ කියන කාරණාවට යොමු වෙනවා. රහතන් වහන්සේ කර්ම විපාක විඳිනවා කියන කාරණාවට යොමු වෙනවා. මේ ඔක්කොම යොමු වෙන අතරම අර නිබ්බාණයන තීරු ගැනීමත් එක්ක රහතන් වහන්සේ පණවනවා. රහතන් වහන්සේ පණවනවා පණවන්න බැරි බියකින්. අරූප වේදනා සංඥා සංකාර විඥාන වලින් පනවනවා. අර මේ අම්බල සූත්‍රයෙන් පැහැදිලි කරේ අනුපලබ්බියම පනවන්න බෑ කියලා. නමුත් අපි පනවනවා. පනවලා පැහැදිලි කරන මෙහිම දෙයක් තියෙනවා කියලා. ඉතින් ඒකට හේතුවම රහතන් වහන්සේ කියන කාරණාව නොතේරුම් ගත්ත එකමයි. ඉතින් ඒ නොතේරුම් ගත්තකමත් එක තමයි අර්ථ කතන වලට යමු වෙලා තියෙන්නේ මේ මේ දෙක විස්තර කරන්නේ. ඉතින් මේක අපි හොඳට වටහා ගන්නට ඕනේ. ඒක වටහා ගත්තත් අපි අනිවාර්යෙන් සෝපස්ස අනුපස්සී හොයන්න කලින් නිවන කියන කාරණාව හොයන්න යනවා. නිවන කියන කාරණාව අහුවෙන්නේ සමුදය අහුවෙච්ච දැනදී. සමුදය අහුවෙන්නත නිවන අහුවෙන්නේ නැහැ. අන්න සමුදය අහු වුණාට පස්සේ නිවන අහු වෙනවා. නිවන හොච්ච තැනදී ඔය උපසාර උපවාසය කියන කාරණා දෙකම නිරවුල් වෙනවා. ත්‍රිවසන. ත්‍රිවසන බොහෝ ප්‍රාණන්ත මේ දැන් එතකොට ඔය හේතුවම හින්ද තමයි කකුලාට අපිට ඇහෙනවා මේ රහතන් වහන්සේ ස්කන්ධ පංචකයක් පරිහරණය කරනවා. රහතන් වහන්සේටත් පටිච්චසමුපාදයක් තියෙනවා. අවිද්‍යාවෙන් තොර වෙච්ච නාම විස්තරක් තියෙනකද ඒ ඒ හේතුවෙන් හිත වෙන්න ස්වාමීනාදී ඔය විදිහට මේ ඇහෙන්නේ කියලා හිතන ස්ථානයක් සර්වන්සන් සර්වන්සන් ඒ නිසාම තමයි මේ විදිහට මේ ඇහෙන්නතරම ඒක මේ මේ නිවන් මාර්ගයට ලොකු මේ මේ ප්‍රශ්නයක් දැන් සද්ධාරම ප්‍රතිරූපක දේශනාව බුදුරණවහන්සේ ඒක ඇත්තටම පැහැදිලි කරන්නේ ඒ කාලේ මේ ධර්මයේ වගේ දෙයක් මතුවෙන ස්වභාව ඉස්මතු කරලා පැහැදිලි කරන්නේ මම ඒක වෙන දවසක ඒ සූත්‍රය පැහැදිලි කරන සද්ධාත ප්‍රතිරූපක සූත්‍රය. එතකොට ඒක තුලින් තව ගොඩක් කාරණා මේ සම්බන්ධ තේරුම් ගන්න පුළුවන්. ඒක ඇත්තටම ධර්මයේ වගේම ගන්න බෑ කිසි කෙනෙකුට. නමුත් ඒකේ නිවැරදි දේ අහුවෙලා නැහැ. ඒ අහුව නොවෙච්ච නිසා නිවන අහුවෙලා නැහැ. නමුත් විවිධ අර්ථ කතන තියෙනවා. නමුත් මේ වගේ දෙයක් තියෙන අතරම සම්ප්‍රදායක ගොඩාක් දේවල් ආවද ඒත් එක්ක මේ ශාසනයේ සාහිත්‍යයක් ගොඩනගලා තියෙනවා. දැන් අපිට මේ ගැඹුරු ධර්ම ඇතර මේ හිත ප්‍රඥාවට වටහා ගන්නට ඕන ධර්මය පොතක තිබිච්ච ආරක්ෂා වෙන්නේ. ඒකට සාහිත්‍ය රසයක් තියෙන්න ඕනේ. ඒක පොතක තිබිච්ච හැමෝනින් ආරක්ෂා වෙන්නට නම් ඒක දකිනා ඉන්නට ඕනේ. දකිනා නැති නිසා ආරක්ෂා වෙන්න විදිහක් නැහැ සාහිත්‍ය රසයක් නැතිනම්. ඉතින් මේ සම්පදායත් එක්ක ලොකු සාහිත්‍ය රසයක් ගොඩනගලා තියෙනවා. මේ සාහිත්‍ය රසය නිසා මේ දහම ආරක්ෂා වෙලා තියෙනවා. ඒ ආරක්ෂා වෙච්ච නිසා නෝන තියෙන කෙනෙක් මේක දකින්න පුළුවන්. අන්න ඒක නිසා අපිට අර සාහිත්‍ය රසය කියන කාරණාව මේ දහම රැකෙන්න හේතුවක් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඒක තේරුම් ගන්නට ඕනේ. ඒකේ සාහිත්‍ය රසයක් එක්ක තමයි මේ ධර්ම මෙච්චර කාලයක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ධර්ම මොකද්ද කියන කාරණාව අපි තේරුම් ගන්න වෙනවා මේ අර පසුබිම කියන කාරණාවයි දෙක වෙනින් වශයෙන් තේරුම් ගත්තොත් අපිට මේ මේ හැම දෙයක්ම මේ තේරුම් අරගෙන ධර්ම නිරවුල් කරගන්න පුළුවන් වේවි. ඊළඟ සරණ. ඊළඟ සරණ. තෙරුවන් සරණ ස්වාමීන් වහන්සේ දැන් අර ඒ ඒ වගේ කතා සම්බන්ධයෙන් දැන් අර බුදුරහතුන්ටත් කර්ම විපාක බලපෑවා කියලා ඒ වගේ කියනවා. එතකොට මේ රහතන් වහන්සේටත් පුරාණ කර්මයෙන් පුරාණ කර්ම නෙන් ලැබිච්ච මෙහෙම කයක් තියෙන මේ වගේ සරණ තියෙන. ඇත්තටම ඒ අර මේ ditthදැමියේම තථාගතවරයෙක් නොලබෙනවා කියන දේ ඇත්තටම නොදැකීම නිසාම පැනනගෙන දෘෂ්ටියක් නේද ස්වාමීන් වහන්සේ මේක. කෙරුවන් සර්ණයි. ඒ නිසාම තමයි ඒක තියෙන. ඇත්තටම ධිතගම්ම වශයෙන්ම පනවගෙන පනවච්ච රහතන් වහන්සේට අර්ථකථන දෙන්න යනවා. එතකොට ඒකට හේතුව නිවන ගැන තේරුම් නොගත්ත ගම. දැන් ඇත්තටම අපි ගත්තත් එහෙම රහතන් වහන්සේ ජීවත් වෙලා ඉන්න බව ලෞකික දිට්ඨියත් එක්ක අහු වෙනවනේ. එතකොට ඒකෙදි අපි ලෞකික දිට්ඨියත් එක්ක අර්ථකථන කරන්න යනවා. හැබැයි ලෝක ප්‍රසන්න දිට්ඨියට ආවට පස්සේ නිවන ගැන තේරුම් ගත්තට පස්සේ පණවන්න බෑ. ඉතින් ඒකට අර්ථකථන දෙන්න යන්නේ නැහැ ඊළඟට. එයා මේ හේතුඵලයක් බව වටහා ගන්නවා. අතීතයේ තිබෙන හේතුඵලය, දැන් තියෙන හේතුඵලය, අනාගතයේ හේතුඵලය. ඉතින් මේකට පණවන්න මේ මේ ඉස්මතු කරන්න යන්නේ නැහැ. මේ ඉතින් ඒක තමයි ප්‍රධානම හේතුව. අර පණවන්න බැරි දෙයට පණවක් පණවලා පණවපු දෙයට ලෞකික දිට්ඨියත් එක්ක විස්තර කරන්න යනවා. පටිච්චසමුපාදිතයකට ගලපලා දානවා. කර්ම විපාකත් එක්කට ගලපලා දානවා. මේ හැම එකක්ම කරන්නේ මේ පණවන්න බැරි දෙයක් පණවලා ඒ පණවපු දෙයට අර්ථකථන දෙන්න. මේකෙන් ඇත්තටම වෙන්නේ නිවන වැහෙන එක. ඒ කියන්නේ නිවීම කියන කාරණාව පැහිලා යනවා. සැබෑ අර්ථය යමු වෙන්නේ නැහැ. අර විවිධ අපට අපට ගෝචර දේත් එක්ක නම් මේක අර්ථකථනය කරන්නේ. මානසිකාම සංකල්පයක් ඔස්සේ ප්‍රඥාව වැඩෙන එකක් නෙමෙයිනේ. අපිට මේක වැටහෙනවා. ලෞකික දිට්ඨියට වැටහෙනවා ඉන්න බව රහතන් වහන්සේ. කර්ම විපාක දෙන බව වැටහෙනවා. එහෙනම් රහතන් ප්‍රතිසම්පත් තියෙන්න ඕනේ. ඒ රහතන් වහන්සේ රූප දකින්නවා, රහතන් වහන්සේ රස විඳිනවා, අඳුන ගන්නවා. එහෙනම් මේකට ප්‍රතිසම්පත් තියෙන්න ඕනේ. නැත්නම් මේ හැක් කරන්න නැත්නම් මේ කොහොමද මේ සිදුවන්නේ? අපි ඒකට පනවනවා. පනවලා මේක අර්ථකථනයක් කරනවා. මේක අපට දැන් වැටහෙන කාරණාව. එතකොට ඒ කාරණා අපට ලස්සනට ගැලපිලා යනවා. එතනින් අපි සතුට වෙලා ඒකේ ඉන්නවා. හැබැයි ප්‍රඥාව වඩන කාරණාව නෙමෙයි. නමුත් එතන ඉහළයක් තියෙන ප්‍රඥාව හිතන්න ඕන කාරණාවක්. ඒතර තමයි මාර්ගය අහුවෙන්නේ. මේ තුල අපි හිතියේ පමණින් මාර්ගය අහුවෙන්නේ මේක ලෞකික දීප්තියත් එක්ක අපි පනවගෙන අපට ගෝචර කරගන්න දෙයක් විතරයි. නිවන ගැන මාඤ්ඤණාවක් විතරයි තියෙන්නේ. ඒ මඤ්ඤණාවත් එක්ක තමයි මේ සියල්ලම තියෙන්නේ. ඉතින් ඒකට හොඳම දේ තමයි අපි දැන් වැටහෙන ටිකනේ. ඒක එහෙම තියාගෙන මේක දේශනාවට ගැළපෙන්නේ නැති දැන් තියෙනවනේ. එහෙනම් ගැළපෙන්නේ නැති දැන් එක්ක අපි මේක විමසන්නට පටන් ගන්න ඕන නිවන කියන කාරණාව තේරුම් ගන්න. එතකොට අර පනව ගන්න දේවල් පනවන්න අදාළත්වයක් වෙන්නේ නැහැ. ඒ සියල්ලක්ම පැනවීම දුරු කරගන්න පුළුවන්. තමන්ට මේ ලෞකික දිට්ඨියත් එක්ක විවිධාකාර ඒ හැඟීම්. නමුත් ඒක තව කෙනෙකුට දැන් අර්ථකථනය කරන්න යන්නට හොඳ නැහැ. මොකද ඒක තමන්ගේ ඇතුළේ තිබුත්‍ය දෘෂ්ටියක්. ලෝකෝත්තර මාර්ගයට කෙනෙක් ආවනම් ඒ ආව කෙනත් අර අර විදි අර්ථකථනයක් කරන්න යන්නේ නැහැ. මොකද අර්ථකථනයක් කරන්න යන්නේ නැත්නම් මේ අර්ථකථනයක් කරොත් ඒක තව කෙනෙක් ග්‍රහණය කරගන්න වැරදි විදිහකට. ඒ පටිසමුප්පාද රහතන් වහන්සේට තියෙන බවත් ඊළඟ රහතන් වහන්සේට කර්ම විපාක දෙන බවත් ඒක වෙන කෙනෙක් වැරදි විදිහට වටහා ගන්නවා ඉන්න රහතන් වහන්සේ කෙනෙක් කියලා. ධර්මයේ හරියට පැහැදිලි කරාම මේ ඒම් ප්‍රශ්නේ නෑ. අර යමක ස්වාමීන් වහන්සේ අහන්නේ ඔබ මේ මේ මේ කොහොමද මේ ප්‍රශ්නේ හොරට උත්තර දෙන්නේ කියලා. හේතුබද්ධවම කියන්නේ. එතකොට ඒ අන්න ඒ දේ තමයි කියන්න තියෙන්නේ. ඒක කියවට පස්සේ තව කෙනෙක් නුවණ වැඩිනවා. එතකොට එයාගේ නුවණ වැඩිනවා නම් රහතන් වහන්සේ ගැන අර ප්‍රශ්නේ දැන් කියලා යනවා. ත්‍රිවන් සරණයි. තේ ස්වාමීන් වහන්සේ. ත්‍රිවන් සරණයි ස්වාමීන් වහන්සේ. අර මෙතන මේ සූත්‍රයේදී අර බුදුරජාණන් වහන්සේ දුන්නු අර උපමාව අනුව අර නගරය කියන එක එතන දැන් අර ඒ නගරය කියන එකට කියවනේ දෙමව්පියන්ගෙන් ඇදිච්ච අර කියලා එහෙම විස්තර කරානේ මේ ඊට පස්සේ අර ඒ ඇතුලේ නගර හිමියා ඉන්න තැන හතරමං හන්දිය විදිහට මේ සතර මහා ධාතු කියලා එතන විස්තර කරා. එතකොට මේ එතන ඒක නගර හිමියා කිව්වේ විඥානයනේ. එතකොට විඥානය නිතරම අර විඥානයේ තියෙන ඒක අර එතන නාම රූප තියෙන පිරිමිම වෙන අවස්ථාවකනේ එහෙම තියෙන ඒක නිසා එතන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. එතන විශේෂ තේරුමක් තියෙන වගේ වැටහෙනවා. ඒකයි. කෙරවස් කරන ඇත්තටම මේ විදිහට හිතපේ කරින් වැඩගත්. මම ඔක කියන්නත් හිතියේ මට කියන්න බැරි වුණා. ඒක ඒ විදිහට කල්පනා කිරීම ඒක ප්‍රශ්නයක්ව මතුවීම ඇත්තම අපිට ධර්මයට යොමු වෙන්නට ඒ කාරණා හේතුවක් වෙනවා. ඒක දැන් අම්මගෙන් දාත්තගෙන් පෝෂණය වෙච්ච කය හැකියලා නගරේ වෙනම විතර කරනවා. හතර මහා ධාතු කියන ප්‍රාසාදය තුල විඥානයේ නගර ස්වාමී ආයතන ඉන්නේ කියලා එතන වෙනම විතර කරනවා. එහෙනම් එතන අපිට හොඳට හිතන්න කාරණාවක් තියෙනවා. ඒ තමයි දැන් අපි ගොඩක් වෙලාවට අපි අර තියෙන කයක්නේ අපට අහු වෙන්නේ. තියෙන කය තමයි ඇත්තටම අපට අහු වෙන කාරණාව නගර ස්වාමියා කියන කාරණාව. නමුත් හතර මහා ධාතුල විඥානේ බැසගන්න විඥානේ එතන තියෙන හතර මහා ධාතුල බැසගන්නවා කියන කාරණාව අන්න එතන හොඳටම තේරෙනවා මේ උපාදානයත් එක්ක මේක අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් මේ සකස් වෙන ක්‍රියාව කියන එක නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය කියන එක. ලෝකෙට ගෝචර වෙනකොට අපට තියෙන බවක් අහු වෙන්නේ. නමුත් හේතුඵල වශයෙන් දකිනකොට තියෙන බවක් නෙමෙයි සකස් වීමක් තියෙන්නේ. ඒ සකස් වීම ඉස්මතු කරන්න උපබවාදානස්කන්ධය කියන කාරණාවේ නිවැරදිම අර්ථකථන ඉස්මතු වෙන්න මේ නාම රූප විඥාන වල පත්‍ය ස්වභාවය ඉස්මතු වෙන්නට තමයි ඒක ඒ කාරණාව ඒ විදිහටම පැහැදිලි වෙලා තියෙන්නේ. ඒ උදාහරණෙන් ඒක ලස්සනට ඉස්මතු වෙලා එනවා මේ කියන කාරණා. ඒ වගේම වම්මික සූත්‍රය තුළ ඒකෙත් ඒ වගේ කාරණාවක් පැහැදිලි කරනවා උතුම්බස කියන කාරණාවට අම්මගෙන් තාත්තගෙන් පෝෂණය වෙච්ච කය කියලා ඊළඟට ඇතුළේදී පංච මාස්කන්ධික වෙන එකක් අහුවෙනවා. මේ සුබ සාරං යනකොට. එතකොට මේ හැම එකදීම ඒ අර පංච පාදනස්කන්ධේ නිවැරදිව අහුවෙන කාරණාව ඉස්මතු වෙනවා. එතකොට අර විඥානීය අහුනේ නම් පටක හතරම හදාතුන්ගේ වැටගෙන ඉඳලා. මේ මේ මේ ක්‍රියාකාරීත්වයම අහුවෙලා ගියේ. හතරම හදාතුන්ගේ වැටගෙන ඉඳීමත් එක්ක තමයි වැටගෙන ඉඳීම ප්‍රකට කරගත්තේ නාම නාම ස්වභාවය. එතකොට මේ එනං අර ආයතනයකින් ඇතුළුනේ මේ නාම කියන කාරණාවත් එතනින් අහුවෙලා නම් මොකද මේ ආයතනයකින් ඇතුළු වෙලා ආවේ. එතකොට ඒක තිබ්බේ අරක වැටගෙන. හතර මහා ධාතු හතර මහා ධාතු ප්‍රකට කර ගැනීමම නාම ස්වභාවය. එතකොට මෙන්න මේ නාම නාමයෙන් තමයි හතර මහා ධාතු බව අහුවෙන්නේ. එහෙනම් රූප නාම කියන කාරණා වෙන් කරන්න බෑ. නාමයේ පටික සම්පස්ස රූප අද වචන සම්පස්සය. එතකොට මෙන්න මේ කාරණාව දැන් බහුවේ වශයෙන් දෙයක් විස්තර කරනකොට හතර මහා ධාතු කියන කාරණාව උලුප්පල පෙන්වනවා. හතර මහා ධාතු කියන කාරණාව ඔස්සේ තමයි විඥානයේ වැස ගැනීමක් තියෙන්නේ. ඒකත් එක තමයි මේ හැම ක්‍රියාකාරීත්වයක්ම තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක ඇත්තටම ගොඩක් පැති තියෙනවා මේකේ හිතන්නට කල්පනා කරන්නද. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ පැහැදිලි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ අධිදේශනාවට සම්බන්ධ වෙනවා සම්මත දැන් ස්පර්ශ ආයතන හරහා ස්පර්ශ ආයතන වල සමුදේ දකින්න පුළුවන් සම්මත දැන් දැන් පහු සති සූත්‍රයක් ගත්තහම ස්පර්ශ ඒකාන්තයක් ස්පර්ශ සමුදේ ඒකාන්තයක් මාස්ස නිරෝධය මැද කිව්වහම සතරතුනාසි දේශනා කරේ ඒ දෙකටම අහු නොවි මැදත් හැවරෙන්නේ නැතු ඉන්න කියන එකනේ. එතකොට සාධනාසද පරට සමුදය දක ගන්න ඒක මේ දැන් අපිට කොයි දැන් තමාතුලින් දක ගන්න නම් ඔය දැන් අපි දැන් ගත්තොත් දැන් චිත්ත චෛතසික පැත්තෙන් බලලා ඒ කියන්නේ සිත් ගැන බලලා කරොත් එහෙම කරන්න ක්‍රමයක් තියෙනවා සාමාන්‍යයෙන් බලන්න පුළුවන් දත්ත චෛතසික චිත්ත චෛතසික වලින් ඒ විදිහට පොඩ්ඩක් පැහැදිලි කරන්න දෙන්නකෝ සාමාන්‍ය සේවා කරන. ඊට සරණයි. ඇත්තරම අපි එතන ස්පස්සයත් පස්ස සමුද්‍රයත් කියන කාරණාවේදී නිරෝධයේ මැද තැවරෙන්නේ නැහැ කියන්නේ වන්ත දෙක හරියට තේරුම් ගන්නට තැනදී. නිරෝධය කියලා කියන්නේ නැති වෙන කාරණා නැති වෙනවා කියන එකනේ අපට අහු නැති වෙනවා කියන කාරණාවනේ පස්ස නිරෝධය කියන්නේ පස්ස සමුද්‍රය දුරු වීමෙන් පස්ස නිරෝධය සිදු වෙන එක. පස්ස සමුදේ දුරු වීම පස්ස නිරෝධය වෙනවා මිසක් ඇතිවෙච්ච ස්පර්ශය තියෙනවා කියන එක නෙමෙයි. ඇතිවෙච්ච ස්පර්ශය තියෙනව ඕන කෙනෙක් ප්‍රකටයි. ඒ අපිට අපිට සාමාන්‍යයෙන් අපිටම ස්පර්ශයක් කියන කන හැර පුඤ්ඤණ එකතු වීමනේ. අපි ඔන්න මම එක පැත්තක බලලා මට එක රූපයක් අහු වෙනවා. ඊළඟට මම වෙන පැත්ත බලනකොට තව රූපයක් වෙනවා. අරක නැති වෙලා ගියා. ඊළඟට මට සද්දයක් එනවා. ඒ සද්දය ඇහිලා වෙන සද්දයක් කරන තව ඒක නැති වෙලා ගියා. එතකොට අපිට ඒ වගේ දෙයක් තියෙනවා අර අපි අර කනෝගත දෙයක් ඒක. හරියට ස්පර්ශය අහු වෙද්දී සමුදයත් එක්ක අහු වෙන්නේ. සමුදයත් එක්ක අහු වෙනවා නම් අන්න සමුදේ දුරු වීම නිරෝධය වෙන්නේ. එහෙනම් ඒ කාරණා අහු වෙනට ඕනේ. ඉතින් මේ කාරණා අහු වෙනට අපට අර මූලිකව අපි යම් යම් දේ විදියකින් බෙද බෙදා බලන්නට පුළුවන්. නමුත් බෙද බෙදා බැලීම තුලම මේක වෙන්නේ නැහැ. මේ බෙද බෙදා බැලීම තුල අපට වෙන්නේ නැත්නම් අපට ලෝකයේ තුල ගෝචර වෙන කෙලෙස් ටික දුරු කරගන්න පුළුවන්. මට මට ඇති වෙන කෙලෙස් ටික දුරු කරගන්න පුළුවන්. මේක නම් කළා. මේක මේ අතර මහජාල ටිකක්, මේක චිත්තචෛල් ටික ටිකක්, මේක මේ වෘද්ධාස් ටික ටිකක්, මේක රූපකලාප ටිකක්, නැත්නම් මේක මේ වගේ ක්‍රියාකාරීත්වය නැත්නම් මේක පංච උපාස්කන්ධ කියක් ක්‍රියක් කියලා හරි කියලා අපට මූලිකව ඒ කාරණාව දාලා නැති කරගන්න පුළුවන්. නමුත් අපේ සමුදය හිව්වේ නැතිනම් අපිට කවදාවත් නිරෝධය කියන කාරණාව හුවෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒක මූලිකව ඒ කාරණාව තියාගත්තර කමක් නැහැ. ඊට පස්සේ අපි මේක හොයන්න පටන් ගන්නට වෙනවා. මේකේ සමුදය මොකක්ද කියලා. නැත්නම් අපි හැමෝටම කරන්නේ මට ඇති වෙච්ච දේ මම දුරු කරගන්න උත්සාහ කරන විතරයි. මට ඇති වෙච්ච දේ දුරු කරගත්තා කියලා මම කියන කාරණාව නැත්නම් අනාත්මය යාට අහු වෙන්නේ නැහැ. එයාට අහු වෙන්නේ මට කෙලෙස් ඇති කරගන්න නැතුව බ්‍රහ්ම ලෝක කියලා ඉන්න ප්‍රතිපදාවක් විතරයි. සමහරවල්ලාවට යට අහුවෙන්නේ නැහැ මේ බ්‍රහ්ම ලෝක ගැන ප්‍රතිපදාවක් කියලා. දැන් නිවන නිවන ප්‍රතිපදාවක් කියලා හුවෙන්නට පුළුවන්. මොකද ඒකට හේතුව දැන් අල්ලගත්ත ධර්මයේ තුල එයා අර්ථකථනය කරගත්තේ නිවන හැටියට ඒ විදිහ දෙයක් නේ. ඒ නිසා හිතනවා මේක තමයි නිවන කියලා. නමුත් එයා හිතුවට ඒ විදිහ නිවන කියලා කරන පුරුදු කිරීම බ්‍රහ්ම ලෝකයන් ප්‍රතිපදාවක්. ඉතින් ඒක නිසා අපි තේරුම් ගන්නට වෙනවා ධර්මයත් එක්ක මේ සමුදේ වෙන පැත්තක් අපිට කල්පනා කරන්න තියෙන බව. අන්න එහෙම කල්පනා කරොත් තමයි අපිට මෙලෝදී කියන කාරණාව වැටහෙන්නේ. ඊට පස්සේ පෙරවන් කරන ස්වාමීන් වහන්සේ ඕකටම ස්වාමීන් වහන්සේ ගලපන්න පුළුවන්ද දැන් කියන්නේ ස්පර්ශය කිව්වම ආයතන කිව්වම දැන් චක්කු දැන් ඇස ඇති කල්ලි නම් එහෙ වෙන්නේ ඇස ඇස නැති කල්ලි චක්කු අසති කියලා කියන පැත්තෙන් බලන එක නේද හරිම ඒ විදිහටමද බලන්න ඕනේ නැත්නම් වෙන ක්‍රමයක් තියෙනවද නැත්නම් ඔය ඔය තොරතුරු ක්‍රමයක් ගන්නවා. පොඩ්ඩක් එතන අසත්‍ය කියන එක පොඩ්ඩක් මුලින්ම පැහැදිලි කරලා දෙන්න සාමනාස කොහොමද ඒක දැක්මට එන්නේ කියන එක. දරුවන් සරණයි. හරියටම සති කියන දක්කුන් සති කියන එක අහුනවා නම් ඔහුට අසත්‍ය කියන කාරණා අහු වෙනවා. දැන් ඇත්තට අපි ගොඩක්කට අසත්‍ය කියන එක අපිට දැන් අපිට මූලිකව පරිසම්පාදයෙන් අපි මේවා කල්පනා කරගෙන යනකොට සම්පූර්ණ මුක්ම අහු වෙන්නේ නැහැ. අපිට යම්කිසි අපේ හිතන ප්‍රමාණයට තමයි යමක් අහුවෙන්නේ. එතකොට ඒ කාරණාව මේ සති කියන කාරණාව අහුවෙමුම නෙමෙයි. ඒක අපි කල්පනා කරපු කාරණාව තමයි අහුවුනේ. එතකොට සති කියන කාරණාව නිවැරදිව අහුවෙන තැනදී අසති කියන කාරණා ප්‍රකට අසති කියන කාරණා අපි සංකල්පණකින් දාලා හරියන්නේ නැහැ. හැබැයි අපි මේ මේක විමසගෙන යනකොට අපි අසති කියන කාරණාවත් මේ මේ මේ අහු වෙනවා ඉමසන්න පටන් ගත්තා. දැන් මෙතන අපි බලමු මේ කිසිකොම සූත්‍රෙම කිසිකොම සූත්‍රෙම යා මේ මේ විමසගෙන එනවා නම් කිසි වැඩ පිළිලා හරියටම මේ කාරණාව අහු වෙනවා මේ සමුදේ හට ගන්න ආකාරය අර දොරටු පාලකයාගෙන් මේ නගර ස්වාමියා ඉන්න තැන අහලා නගර ස්වාමියා දැක තැනදී. එතනදී තමයි නගර ස්වාමියා කියන්නේ සති විමින් සකස් වීම ගැන ඒක එයා ක්‍රියා කරලා අහු වුණා කියලා කියන අර අසති ස්වභාවය අහු වෙනවා එයාට කිව්වේ නිවන ගැන පණිවිඩය. නගර ස්වාමිය හම්බවීමත් නගර ස්වාමියාට කියපු පණිවිඩයත් මේ දෙකම එක එක විදිහට සිදු වෙනවා හරියට දැකපු දැනවි. නමුත් මූලිකව අපි මේ හට ගන්න ආකාරයත් එක්ක යන්නට වෙනවා. එහෙම අපි විමසමින් විමසගෙන යනකොට අපිට මේ අසති කියන කාරණාවත් ප්‍රකට වෙනවා. හැබැයි අපි විමසගෙන යන ක්‍රමයටම අපිට යම්කිසි විදියකින් සමුදේ හොයන ක්‍රමයටම අපිට යම්කිසි විදියක වැටීමක් එන්නට ඕනේ. අසත කියන කාරණාව දුක්ඛය අඥානං සමුදය අඥානං නිරෝධය අඥානං මග්ගය අඥානං කම නිසා තමයි සති උනේ. ඇති කලි උනේ. එහෙනම් සමුදය දුක්ඛ ඥානං සමුදය ඥානං නිරෝධ ඥානං මග්ග ඥානං වෙන කල්ලි තමයි අසති වෙන්නේ. මේ මේ කාරණාව ඔහුට අහු වෙනවා. එහෙනම් ආර්ය සත්‍ය සම්බන්ධයෙන් ඥාන හතරම යාට අහු වෙච්ච දැනදි තමයි මේ කාරණාවත් නිවැරදිව වැටහෙන්නේ. ඉතින් ඒක නිසා අපි අපිට වැටහෙන විදිහට මේ සමුදේ පක්ෂයේ සමුදේ පැත්තේ හොයාගෙන යනකොට අපට නිරෝධය කියන කාරණාව තැවරීමක් සිදුවන්නේ නැතුව නිරෝධයත් මොකද්ද කියලා හොයනවා. අන්න එතනදී මේ විදිහට හික්මිනකොට සමුදයත් අන්ත දෙකටත් යන්නේ නැතුව නිරෝධය තැවරෙන්නේ නැතුව තණ්හා සිබ්බනේ ඉඩ නැතුව නිදහස් වෙනවා. දැන් තණ්හා සිබ්බනේ තියෙන්නේ මේ තැවරිලා අන්ත දෙකට ගියොත්. ඒක අන්ත දෙකට ගියාට පස්සේ තමයි තණ්හාවෙන් සිබ්බනේ යන්නේ. දැන් අසත් රූපයත් විඥානයත් කියන පනවගත්ත තැන තමයි සිබ්බනේ තියෙන්නේ. තණ්හාවෙන් ඊට පස්සේ ක්‍රියාකාරීත්ව වෙන්නේ. මේක පනවගත්ත විද්‍යාව නිසා. එහෙනම් අන්න ඒ කාරණාව විමසගෙන යනකොට දුක්ඛ ඥානං, සමුදය ඥානං, දුද ඥානං, මග්ග ඥානං ආවතනදී මේ අසති කියන කාරණාවත් ප්‍රකට වෙනවා. ඉතින් ඒකට තවදුරටත් අර පිළිසින් දැකීම කරන්න වෙනවා. ත්වන් සර්. ත්වන් සර් එතන අර සති කිව්වොත් ස්වාමීන් වහන්සේ එතන සති කියන්නේ කියලා උපාදානස්කන්ධය සහ සති කිව්වොත් ස්කන්ධ කියලා වගේ පොඩි සරල වැටහීමක් ගත්තොත් නිවැරදි ස්වාමීන් වහන්සේ මට පොඩ්ඩක් ඒ කියන්නේ නිකන් වැටහීමක් වගේ දුන්නා ස්වාමීන් වහන්සේ කර්මවල පැහැදිලි කිරීමක් කරන ස්වාමීන් වහන්සේ. තේරුම් ගන්න නෑ එහෙම වැරදි. මේ මොකද අසත්‍ය කියනකොට දැන් මම කලිනුත් පැහැදිලි කරේ අතරම එහෙම කියනකොට අපි අර ස්කන්ධර තියෙනවා කියන කාරණාවට ඒත් යනවා. අසති කියලා කියනකොට අවිද්‍යාවෙන් සති උනේ. එහෙනම් අවිද්‍යාව දුරු වීමෙන් අසති අසති වෙන්නේ. දැන් අපිට ඉතින් නැත්තම් අපි යනවනේ මුලින්ම නැහැ තියෙන දෙන තියෙනවා කියන කාරණාවට නෑනේ ආයතන කතා කතා කරනකොට ඒකත් නෙමෙයි එතකොට අසද කියනකොට තියෙන දෙන තියෙනවා කියන කාරණාවත් මේක ඇතිවෙන කියලා හුවෙනවා එතකොට ස්කන්ධ කියලා අපි දාන්නේ ලෞකික දිට්ඨියත් එක්ක අර සෝපාසීරස අනුපාසීරස රහතන් වහන්සේ කරතරතනේ වගේ රහතන් වහන්සේගේ මේ මේ තියෙන මේ මේ ස්කන්ධ ටික හැටියටනේ නැත්තම් අර රහතන් වහන්සේ මේ තියෙන ප්‍රකට රහතන් වහන්සේගේ පැනවීමක් හැටියටනේ. නමුත් ඒ පැනවීමට යොමු වෙන්නෙම අර නිවීම කියන කාරණා ප්‍රකට නොවීමත් එක්ක. නිවීම කියන කාරණා ප්‍රකට වුණාට පස්සේ පැනවීම පණවන්න බැරි දෙයක් නේ. පණවන්න බැරි දෙයක් පණවන්නේ අනුපලබ්බීම පැනවීම දුර වෙනවා. එහෙනම් මේ ඒ විදිහට ස්කන්ධ හෝ උපාදාන ස්කන්ධ කියන කාරණාව කතා කරන්න බැරි නම් මොකද මම එදාත් ওই කාරණාව සම්බන්ධයෙන් කතා කරා පුන්නමාසූත්‍රය ලස්සනට පැහැදිලි කරනවා උපාදාන පංචස්කන්ධයට ඇති වෙන චන්දරාගයෙන් නෙමෙයි උපාදානෙ වෙන්නේ. පංච උපාදානස්කන්ධයට ඇති වෙන චන්දරාගය තමයි උපාදානෙ කියන්නේ. පංචස්කන්ධයනේ පංච උපාදානස්කන්ධය. අද ගොඩක් වෙලාවට අර්ථ විශ්ලේෂණය කරනකොට යනවා පංචස්කන්ධයේ චන්දරාගයෙන් පංච උපාදානස්කන්ධය කියලා. නමුත් දේශනාවේ තියෙන්නේ එහෙම නෙමෙයි. පංච උපාදානස්කන්ධයට යම් චන්දරාගයක්ද ඒ උපාදානෙ. ඉතින් ඒක නිසා මොකද අවිද්‍යාව වෙන්නේ එකක් තියෙන්නේ. අවිද්‍යාව දුරු වීමෙන් කිසිම විදිහෙන් කතා කරන්න බෑ. ඉතින් ඒක <coughs> ඒක නිසා ඒක හොඳට තේරුම් ගන්න තේනවා. එහෙම නැත්නම් අපිට අර මේ කෙලෙස් නැතිව තියෙන ස්වභාවයක් අහු වෙනවා. තියෙන ස්වභාවය කීමම කෙලෙස්මයි. කෙලෙස් නැතුව තියෙන ස්වභාවයක් අහු වුණා ඒකත් තිබීමක්ම තමයි. ඒකත් කෙලෙසයක්. ඒක කෙලෙසයක් බව අහු වෙන්නේ නැහැ. අපට අර ගොඩක් වෙලාවට කෙලෙසි බව අහු වෙන්නේ රාගයයි දේශයයි කියන කර මොහේ කියන කාරණාව ප්‍රකට වෙන්නේ නැහැ. යමක් තියෙනවා මොනෝ තියෙනවා කියලා ගැනීම මොහේ. එහෙනම් ඒක ඒක අපිට හොඳට වැටහෙන්නට වෙනවා. ඉතින් ඒක නිසා මේ ඒ විදිහට ඒක අර්ථකථනය කරන්න බෑ. තේරුම් ගන්න. තෙරුවන් සරණයි සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි රුපේ රුපස් රුපස්කන්ධය කියලා දැන් අපි මම රූපය දිහා බලනකොට දැන් මගේ රූපයයි බාහිර පේන රූපයයි ඒ එක රුපස්කන්ධය එක පටිසමුපාද විදිහට ඇති වෙන බව මනසට දෙන දෙයක් කියලා එහෙම හිතන එක ස්වාමීන් වහන්සේ සුදුසුද? තෙරුවන් සරණයි. මූලිකව අපි කල්පනා කරකට කමක් නැහැ ඉදිරියට. නමුත් මනයි තමයි මනෝවිඤ්ඤාණයත් එක්ක පංචවාසන සකස් වෙනවනේ. ඒකත් අපට යන්නට වෙනවා ඊට පස්සේ. එතන අපිට මං කියේක මූලිකව අපට අහු වෙන්න කාරණාව එතනනේ. එතනින් පටන් ගන්නට ඕනේ අපි කොහොමද? එතනින් පටන් අරගෙන අපි ඉමසන්නට ඕනේ. එහෙම ඉමසගෙන යනකොට අපේ ප්‍රඥාව වැඩිචි දවසක අපට නිවැරදි දේ අහුවෙලා යනවා. අපට ඇත්තටම සත්‍යදීම අහුවෙන්නේ සත්‍ය වශයෙන්ම අහුවෙන්නට නම් මාර්ගයේ දර්ශනීය කර සවිසුද්ධ වෙන්නට ඕන විඥානයේ නාම රූප බද ගන්නා කර හරියටම දකින්නට නම් නමුත් අපි යම් කිසි ප්‍රතිපදාවක් පුරුදු කරන්නට ඕනේ. එතකොට අපට ඒක අහුවෙලා ඉතින් ඉම් පුරුදු කරන්න පුරුදු කරනකොට අපි තව දුරටත් විමසන්නට මනයි ධම්මයි මනෝවිඥානයත් එක්කත් පංචමාස්කම් සකස් වෙන බව. අන්න ඒකත් කල්පනා කරන්න. එතකොට තව දුරටත් ඉදිරියට යම් කරගන්න පුළුවන් මේ ත්‍රිවස්තරණ. ත්‍රිවස්තරණ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ නැවතත් අර මජ්ජේ සූත්‍රයේ විග්‍රහයට යනකොට එතන තියෙනවනේ අන්ත දෙක වටහාගෙන මැදද නොඇලේ නම් එතකොට එතන කියනවා කියන්නේ මැද්ද ඇලීමේ තත්වයක් වගේ දෙයක්ත් පවති මේ කියන්නේ වෙන්න පුළුවන් වගේ ස්වභාවයක් අපිට හැඟෙනවා එතනේ එතකොට එතකොට මැද නොඇලීම තමයි විය යුත්තේ ඒ ඒ අන්න එහෙම කියන්නේ යම්කිසි ඇලීමක් වෙනවා කියන්නේ ඇත්තට මේ පුද්ගලයා ඇත්තටම ඒක ඒ වෙනතුරුම ඒ කියන්නේ ඇත්තටම අර Nirodha වගේ දෙයක් මොකක් හරි දෙයක් නිවන වගේ දෙයක් දෙයක් කරගෙන අල්ලා ගැනීම වගේ දෙයක් නේ ස්වාමීන් වහන්සේ එතන කියවෙන්නේ. තේරුම් ගන්නයි. තේරුම් ගන්නයි. එතන ඇත්තටම කියන්නේ අන්ත දෙක තේරුම් ගත්තම මැද තැවරෙනවා. ඇත්තටම තැවරෙනවා කියලා පැහැදිලි කරන්නේ මැද ප්‍රකට වෙන්නේ නැහැ කියන එක. මැද හරියට නිරවුල්ව තේරුම් ගත්තේ නෑ වටහා ගත්තේ නෑ. දැන් ඒක එකින් එක ගත්තොත් එහෙම විඥානයේ තියෙනවා ඊළඟට වර්තමානයේ තියෙනවා ඊළඟට අදුක්කම සුඛ වේදනාව තියෙනවා ඊළඟට Nirodhe ස්කන්ධ Nirodhe ආයත ඊළඟට ආයතන මේ ස්පර්ශ Nirodhe මේ එතකොට මේ කාරණාව නිවැරදිව ප්‍රකට කරගත්තේ නැහැ කියන එක. නිවැරදිව ප්‍රකට කරගත්තේ නැහැ. ඒ කියන්නේ අදුක්කම සුඛ වේදනා මොහේ කියන කාරණාවත් එක්කෙනෙක් ප්‍රකට ඒක නිවැරදිව ප්‍රකට කරගත්තේ නැහැ. ඊළඟට ස්පර්ශ නිරෝධය කියන කාරණේ නිවැරදිව ප්‍රකට කරගත්තේ නැහැ. ඊට පස්සේ වර්තමාන කියන කාරණා නිවැරදිව ප්‍රකට කරගත්තේ නැහැ. නිවැරදිව ඒ කාරණාව අහු නොවීම තමයි එතන ඉස්මතු කරන්නේ. ඒක නිවැරදිව අහු වුණා නම් තවරිලා නැහැ. නිවැරදිව අහු නොවෙච්ච නිසා අන්තිමට කියලා. ඉතින් ඒක තමයි සැබෑවට මේ කාරණා කියන්නේ. ඉතින් අනිරෝධය කියන කාරණාව අහු නොවෙච්ච එකම තමයි සැබෑවට මේ ධර්මයේ තුල ඒ හේතුඵල ක්‍රියාකාරීත්වය අහු වෙලා නැහැ. එහෙම අහුනා නම් ඒදී සිදුවන්නේ නැහැ. මට තවරෙන්නේ නැහැ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එතකොට දැන් අර දැන් සමහර දෙනෙක් ඉවත් මේ වර්තමාන මොහොතේ ඉන්නවා මේ. එතකොට යන්නේ එතන ඇලීමක් වගේ දෙයක් තියෙන එක නේද කියන එක තමයි මම පොඩ්ඩක් ඒක තේරුම් කරගන්න බැලුවේ. ඒ කියන්නේ ඒ කියන්නේ මේ මොකක් හරි දෙයක් වටහාගෙන ඒක අර මේ මෙන්න මෙතන තමයි නිවන අන්න ඒ වගේ දෙයක් අල්ලා ගැනීම ඒ එහෙම දෙයක් අත්හරිනතුරු ඇත්තරම නිවීමක් වෙන්නේ වෙන්න විදියක් නෑ නේද කියන එකක් තමයි මම හිතන්නේ අනුත්සාහ කරේ. ඔව් තේරුවසන්නයි. එතන ඇත්තරම අපිට මොහොතක අපි ඉන්න උත්සාහ කරන මේ මොහොතක් මට ඇති බව ඇති වෙලා. එහෙනම් මේ මොහොත තුලත් මම ගොඩ නැගිලා දැන් අපි වර්තමානයේ කියලා කතා කරන දේ අපි ගොඩක් වෙලාවට තේරුම් ගන්න අතීතය අතහරින්න අනාගතය අතහරින්න වර්තමානය තුළ ඉන්න මේ මොහොතේ ඉන්න මේ මොහොත ඇති වුණේ කාටද මට ඇති වුණේ ඊළඟ ඉතරත් ධර්මය අහුවෙන්න විදියක් නැහැ මොහොතක් පවා අහුණු වෙච්ච ස්වභාවයක් වෙන්නට ඕනේ පත්‍යෙන් උපන් ධර්මයක් වෙන්නට ඕනේ එතන මොහොත කතා කරන්නේ මොහොත කතා කරා නම් අපි අනාගතය අතහරි අනාගතය අතහරින්න වර්තමානය අතහරින්න කිව්වට අපට අනාගතය අතීතය කියන අන්ත දෙකට අනිවාර්යෙන් යොමු වෙනවාමයි. ඇයි මෙතන සාපේක්ෂව අතීතය අනාගතය තියෙනවාමයි. එහෙනම් මොහොත ඇති වුණා නම් අතීත කනගටයක් තියෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන් මේ මොහොත කියන කාරණාව වටහා නොගත්තොත් මොහොත කියන තැනත් අපි තවරි තේරුම් නොගත්ත බවක් කියලා වටහා ගන්න තියෙන්නේ අපට අහුනොත් තමයි මේ නිරෝධය කියන කාරණාව හරියට අල්ලගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒකයි වර්තමානයේ කියන කාරණාව මේ නිවැරදිව මේ අල්ලගත්තේ නැතිනම් අපි මේ මොහොතකට කොටු වෙනවා. මොහොතක් කියන කාරණාවට අහු වෙලා යනවා. ඉතින් ඒක නිසා ඒක අපි තේරුම් ගන්නට ඕන ඕන වටහා ගන්නට ඕනේ. එහෙම නොවුනොත් අපිට යම් කිසි විදිහකට ලැබෙන සංසිඳීම නිවන බව අපි ආරෝපණය කරගෙන ලැබිච්ච අවස්ථාව හිමි කරගන්නවා. ඒක හොඳට අපි තේරුම් ගන්නට වෙනවා. අපි යම් කිසි විදියකට ලැබුණු අත්දැකීමට මේ ධර්මයේ තුලත් යම් යම් යම් දේවල් අපි ඒකට ආරෝපණය කරගෙන ඒක නිවන බව අපි වටහා ගත්තොත් ලැබිච්ච මේ අවස්ථාව අහිමිලා යනවා ආරාලක ආලාරකාරා මුද්දකරම් පුත්ත වගේ තන්නියායට වගේ අහිමිලා යන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේක හොඳට කල්පනා කරන්නට වෙනවා. ත්‍රිවස්සරණ එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං. තේරුම් සරලව එතන අර මොහොත කියන කෙනෙකුට මට පොඩ්ඩක් මතක් වුණා ස්වාමීන් වහන්සේ එතන මොහොත කියන්නෙම මම පැනවීමම නේද ස්වාමීන් වහන්සේ යම් කෙනෙක්ට ඒක දකින්න පුළුවන් නම් මේ මම පනවනවම නේද මොහොත කියලා නම් නාමිකව කිව්වට මොහොත කියලා ඇත්තටම වෙන්නේ මම පැනවීමම නේද අභ්‍යන්තරයක් හදලා ඊට පස්සේ බාහිරයක් හදන්න කියලා වගේ තේරුම් ගත්තත් හරි ස්වාමීන් වහන්සේ. තේරුම් ගත්තා. තේරවසන්න ඔව් මම වෙනවීමම තමයි මොහොත පැනවීමක් වෙන්නේ. ඉතින් ඒක අපි තේරුම් ගන්න තියෙනවා අපිට කෝදයක් අහු වෙනවනම් ඒ අහුවෙච්ච තැන පැනව පනවලාමයි තියෙන්නේ. මේ ඉතින් ඒක තේරුම් ගන්න හිම වටහක් ගත්තට පස්සේ ওই ප්‍රශ්නේ තියලා යනවා. තේරවසන්න. තේරවසන්න. තේරවසන්න ස්වාමීන් වහන්සේ මේ මට නිතරම හිතෙන කාරණාවක් තමයි කියලා ස්වාමීන් වහන්සේ තථාගතයන් වහන්සේම තථාගතයන් වහන්සේ විසින්මත් සමහර ලෝකයේ සපත වෙන විදියට ඒ කියන්නේ මේ ව්‍යවහාරය ලෝකේ පවතින විදියට දේශනා කරටපු දේශන ජාතක කතා ගත්තොත් ඒ අතීතයක් තිබුණා අනාගතේ වෙන මෛත්‍රී බුදුහාමුදුරුවෝ ගැන සක්වල විභංග සූත්‍රය වගේ ඒවා එහෙම ඒ ඒ ඒ ආකාරයෙන් නොකර ලෝකෝත්තර ධර්මයේම ටම යොමු වෙච්ච දේශනා විතර නොකර ඒ જાතියේ ඒවක් කරපු එකෙන් නිකන් මේ මේ සංකීර්ණ භාවයක් ඇති වුණාද කියලා නිකන් මට හිතෙන පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන සවිඥාස තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ඇත්තටම බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරේ ඒ ඒ මොහොතේ අනුව. දැන් අපි උදාහරණයක් ගමු මට්ටකුණ්ඩලී මට්ට කුණ්ඩලීට මේ බුදුරණවහන්සේ බැලුවා ඉන්ද්‍රිය ධර්ම අනුව එයාට මාර්ගඵල ලබන්න බෑ ධර්මය අවබෝධ කරගන්න බෑ එයා මට්ට මට්ට කුණ්ඩලී ළඟට බුදුරණවහන්සේ ගිහලා මොකද කරේ බුදුරණවහන්සේ සුගති යන්නට අවශ්‍ය විදිහට ප්‍රතිපාදනයක් මේ මේ අවශ්‍ය වැඩ පිළිලා කියලා දුන්නා ඒක මට්ට කුණ්ඩලීට කිව්ව දෙයි ඊළඟට තවත් එක්කෙනෙකුට කිව්වා ඊට අදාළව කාරණාවක් එතකොට මේ අදාළ දැන් අපිට දැන් අපිට යම් කිසි සංසිද්ධියක් වුණාට පස්සේ අපි එතන සාකච්ඡාවක් හදනවානේ දැන් අපි කරපු සාකච්ඡාව මේ මේ අනාගතයට යන්නේ නැහෙනේ ඒව අතහැරලා යනවානේ. නමුත් දැන් බුදුරණවහන්සේ කරපු සාකච්ඡාවේ යම් කිසි දෙයක් මුල් කරගෙන ඒක මේ කිසිම හිස් දෙයක් නෙමෙයි අර්ථ ශූන්‍ය දෙයක් නෙමෙයි. මෙන්න මේ කාරණාව දිගට එනවා. ඉතින් ඒක තමයි ඇවිදilla තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක ඒ කෙනාට අදාළ බුදුරණවහන්සේ කියපු දේවල් තමයි ඇවිදilla තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට ඒක මේ අර බුදුරණාහි විමුක්ති වින්සම කියන තිබ්බා කියන කාරණාව හිතන එක අදාළ නැහැ. මොකද අපිටම කීප එකක් නෙමෙයි මේ කාරණා. ඒ ඒ කෙනාට අදාළ විදිහට ඒක කරපු සත්‍යය. දැන් බුදුරණවහන්සේ දැන් මෙහෙම දේවල් කරලා තියෙනවා. අනාගතේ ඒ කියන්නේ විමුක්තිය පිණිසම දැන් තමන් තනියම කතා කරලා දැන් අතරම මේ සුත්තනිපාතේ තියෙනවා දේශනා කීපයක්ම බුදුරණවහන්සේ දා බුදුරුවක් බවාගෙන ධර්ම සාකච්ඡාවක් කරනවා. ඒ වගේ තියෙන සම්පූර්ණ විමුක්තිය පිණිස. ඒ බුදුරණවහන්සේ අර විමුක්තිය පිණිසම කතා කරපු දේවල්. නමුත් සමහර දේවල් තියෙනවා ඒ අහපු අදාළ ප්‍රශ්න වලට අනුව කතා කරන දේවල්. ඉතින් ඒවා තමයි දේශන හැටියට ඇවිල්ලා තියෙන්නේ. ඊට සරණ. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ ඊට සරණයි. ඊට සරණයි ස්වාමීන් වහන්සේ. වහන්සේ ඉස්ලාම ධමචක්කපවත්තන සූත්‍රයේ ස්වාමීන් වහන්සේ දේශනා කළා ඊට පස්සේ මේ අනාත්ම ලක්ෂණ දේශනා කළා. මොකද එකපාරටම අනාත්මය ගැන කියන්නේ කියේ නැහැනේ කියලා. මොකද පස්වග මහණුන් ඒ සත්‍යයකට පස්සේ උන්වහන්සේලා ඒ පස්වග මහණුන් පස්සේ නාම සෝවාන් ඵලයට විචි සම්පන්නාට පස්සේ තමයි අනාත්ම අනාත්ම ලක්ෂණ සූත්‍රය දේශනා කරේ. ඒකෝ ඒකෙන් පැහැදිලි තේරෙනවා ස්වාමීන් වහන්සේ මට හිතනවා කියන්නේ කෙලින්ම කිව්වේ නැහැ කියලා අනාත්ම ලක්ෂණ සූත්‍රයේ ඒ ටිකක් ගැඹුරට. අ තේරුම් ගන්නයි. ඒ කාරණාව ඇත්ත මම ওই කාරණාව කලිනුත් මම හිතන්නේ කිව්වද අනාත්ම ලක්ෂණ සූත්‍රය කියන්නේ සෝතාපන්න විඥායයට. ඒක වෙන කාටවත් නෙමෙයි. අනාත්ම ගැන ඉස්සෙල්ලම පටන් ගන්න. ඉතින් ඒක අපි අර නිලානෙත් එක්ක කල්පනා කරලා බලන්න. එතකොට අපට හැම දෙයක්ම තේරුම් ගන්න සුකට කරගන්න පුළුවන්. ඒ නිසා මුලින්ම හේතුඵල ධර්ම අනිවාර්යෙන් ඉස්මතු වෙන්නට ඕන. ඊට පස්සේ තමයි අනාත්ම ගැන කතා කරන්න වෙන්නේ. තේරුම් ගන්න. සර්වසන සාමස ඒ වගේමද ස්වාමීන් වහන්සේගේ ගිරිමානන්ද සූත්‍රේ උනත් ගිරිමානන්ද සූත්‍රයේ කියන විදිහට සබාසෝ සූත්‍රය වගේ ඒ වගේ ඒ සූත්‍ර දෙකත් මට එහෙම අහලා තියෙනවා හිතලා තියෙනවා මේ සෝතාපන්න උන කෙනෙකුට කියනවා වගේ උතුමන් මහසය කෙනෙකුට වගේ කියලා ඒක එහෙම හිතුවත් පරිස්සම් තෙරවස්සන්නේ කොමත් සබ්බවස්තුත්ති මුලින් දර්ශනා පහතබ්බ කියනවා ඊට පස්සේ ඊටු ටික කියන්නේ එතකොට දර්ශනා පහතබ්බ කරපු ගමන් තමයි අර වගේ ආශ්‍රෝ දුරු වෙන්නේ නැත්තම් ආශ්‍රෝ දුරු වෙන්නේ නැහැ ඒ ආශ්‍රව දුරු වෙන ප්‍රතිපදාවක් කියමු වෙන දර්ශනකහතබ්බා කරපගෙනාට. ඉතින් ඒ මොන තිකිනා ආරෝගය පුරුදු කරාට ආශ්‍රව දුරු වෙන්නේ නැහැ. නමුත් එයාගේ යම් කිසි විදියකට ලෝකයේ තුල කෙලෙස් දුරු අඩු වීමක් කරගන්න පුළුවන්. මේ ගිරිමානන්ද සූත්‍රය දැන් මුලින් ඉඳලා පටන් ගන්නවා. ඉතින් මුලින් ඉඳලා මේ මාර්ගයට යොමු වෙන අනිත්‍ය නිම පටන් ගන්න. එතන ඉඳලා ප්‍රකට කරගෙන යන්නේ. ඉතින් හැමතැනම මේ මුලින් ඉඳලා යන තැනදී මේ ආදාර මූලික කාරණා ඉස්මතු කරලා තියෙනවා. ඉතින් මේ මුලික කාරණාවත් එක්ක යමු උනාට පස්සේ ප්‍රශ්න ඇති වෙලා යනවා. නැත්තම් එහෙම අපිට අනිවාර්යෙන් අර මේ දේශනාව මේ විදිහට හදාරන නැත්තම් අපි අර දැන් සබ්බා සූත්‍රෙම ගත්තොත් එහෙම අපි දර්ශනා පහදබ්බා කියන කාරණාව නැතුව අපි අනිත් ටිකෙන් ආශ්‍රය කරන උත්සාහ. නමුත් ඒක සේවේ ආශ්‍රය වෙන්නේ නැහැ ඒ විදිහට. දර්ශනා පහදබ්බා වලින් ප්‍රහාණය වෙච්ච කෙනා අර විදිහට පුරුදු කරගත්තම ආශ්‍රය ඒ විදිහට සේවල යනවා. ත්‍රිවස්සරණයි. සමනාසේ ඒක ඒක හිගම් ස්වාමීනාස්සේ දැන් මේ සූත්‍රයේ අවසානෙතම සබ්බාසව සූත්‍රයේ නැගිරිමාන් සූත්‍රය කියන්නේ අන්තිමටම මේ අනපාන සති භාවනාව කියන එක වගේ එකක් ඉඳලා මම හිතන්නේ වසන්ත මහත්මයා අහපු ප්‍රශ්නෙට ස්වාමීන් වහන්සේගේ උත්තරය අපිට අහුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඔව් තෙරුවන් සරණයි. මේ ඒක දැන් මේ සබ්බාස සූත්‍රයේ ඒ කියන කාරණාව මුලින්ම දසනා පහතබ්බා කියන කාරණාව තියෙනට ඕනේ. ඒ දසනා පහතබ්බ නැති කෙනාට ආශ්‍රය කරන්න බෑ. අනිත් දේවල් ඒ කියන්නේ සංවරයෙන් ඒ කාරණා කරන්න දසනා පහතබ්බ අනිවාර්යෙන් තියෙනට ඕනේ. ඊළඟට ගිරිමානන්ද සූත්‍රයේ ආනාපාන සතිය විස්තර කරන්නේ දැන් ආනාපාන සතිය ගැන කතා කරනකොට දැන් රාහුලෝවාද සූත්‍රය පැහැදිලි කරනවානේ රාහුල ස්වාමීන් වහන්සේට මුලින්ම වෙන ප්‍රතිපදාවක් මේ මේ මොහොරන්නට අවශ්‍ය නොවන ඊට පස්සේ තමයි ආනාපාන සතිය වදාරන්නේ. එතකොට මේ මූලික කාරණා ටික තියෙනට ඕනේ. ඉතින් ඒ වගේ තමයි ඊළඟ සූත්‍රෙත් මේ මූලික කාරණා ටික ඇති වුණාට පස්සේ තමයි අර විදිහට නිවැරදිව ආනාපානසතිය ඒ විදිහට පුරුදු කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැත්නම් හිම් පුරුදු කරන්න බෑ. මේ මූලික දේ ඇතිමයි ඇති වෙන්නට ඕනේ. ඊට පස්සෙන්නේ දැන් අපි අවසන් කරමුද වෙනවා. දෙවන් සර්ණ ශාන්තිනාසේක ඉදිරියට ඉදිරියේ දවසක මේ ගිරිමානන්ද සූත්‍රය ඇසුරෙන් සාකච්ඡාවක් පවත්වනවා නම් හොඳයි කියලා හිතන සාමිනාස තෙරුවන් සරණයි හැම කෙනාටම. හොඳයි එහෙමනම් මම හිතනවා අද සාකච්ඡාව නිමා කරන්න කාලය ලැබිලා තියෙනවා. එහෙනම් අප අපේ මේ වැඩසටහනට සම්බන්ධ වෙලා අප සමග ධර්මයේ බෙදා දීම වෙනුවෙන් ශ්‍රමය හා කාලය කැප කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේට අප සියලු දෙනා කර කුසලයන් අනුමෝදන් කරන ඒ වගේම ස්වාමීන් වහන්සේ වහන්සේගේ මේ ධර්ම දානයේ කුසලයෙන් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් වහ වහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේට ගෞරවයෙන් යොමු වෙනවා අද දවසේ සාකච්ඡාව නිමා කරන්න ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි. අද දවසේදීත් මේ විදිහට තහම් කාරණා සාකච්ඡා කිරීම තුළින් අපිට ඇතිවෙච්ච දහම් නිර්වල්භාවයේ වගේම අපි යම් කිසි විදිහකට නිවන් මාර්ගයට යම් කාරණා කරනවා ඒ සියලු දේවල් ඒ වගේම අපි රැස් කරගත් පුණ්‍ය ධර්මයන් මේ සියල්ලක්ම දලුවත් මහත්මයා ඇතුළු ඔබ සියලු දෙනාටමත් ඒ වගේම කොග්ගලගේ මහත්මයාටත් නිහාල් රූපසිංහ මහත්මයාටත් ඒ වගේම අනිකුත් සෑම සියලු දෙනාට අනුමෝදන් වෙලා තව තවත් මේ දහමින් පෝෂණය වන්නට අවශ්‍ය කල්යාණ මිත්‍ර ඇතුළු සද්ධර්මයේ සලසාගෙන නිවිසනසෙන්නට මේ සියල්ලක්ම හේතු වාසනා වේවා කියලා අපි අනුමෝදන් කෙරුවත් සරණ සාදු සාදු සාදු හරි සාදු සාදු සාදු